ඉතින් අදත් අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තිනවා. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. භාවනා කමඨහන් සම්බන්ධ ප්‍රශ්න කිහිපයකුත් භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒක මම මුලින්ම ඉදිරිපත් කරන්න. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිපට්ඨාන භාවනාවට පෙර චතුරාර්යක්ෂක භාවනාව කිරීමත් ප්‍රම පෙර ප්‍රමාදයන් පිළිබඳ ප්‍රත්‍යවේක්ෂ කර සමා කර ගැනීමත් සුදුසු බව ඇතම් ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. මේ අවශ්‍යද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔව් ඒක කරාට වරදක් නැහැ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි කරන එක. චතුරාර්යසක භාවනා කියලා ඉතින් ඔය බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබය මරණ සතිය කියලා ඉතින් භාවනා හතරක් බොහොම ප්‍රකට වෙලා තියෙනවා. ඒකෙන් අර භාවනා කරන්න උමනා කරන නැත්නම් ප්‍රධාන කර්මස්ථානයට කලින් පොඩ්ඩක් හිතේ තැම්පත් භාවයක් හදලා දෙනවා. නැත්නම් හිත මධ්‍යස්ත කරලා දෙනවා. අපි හිතමු අපේ හිතේ හුඟා ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා නම් හිත හුඟා ද්වේෂ බරිත වෙලා තියෙනවා නම් ඒ වෙලාවට එකපාරටම ආනාපාන සතිය වගේ කමටහනට ගියාම ඒ තරම්ම වැඩෙන්නේ නැහැ. නැත්තම් ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් මෛත්‍රී භාවනාව වගේ දෙයක් කළා හිත නැවතත් මධ්‍යස්ත කරගෙන ආනාපාන සතියට යන එක හොඳයි. දැන් අපි හිතමු හිතේ හුඟක් රාගය උත්සන්න වෙලා තියෙනවා නම් එකපාරට ආනාපාන සතියට යන වෙනුවට පොඩ්ඩක් හිත ඊට වඩා ප්‍රතිවිරුද්ධ ධමයක් වඩලා අසුබේ වගේ දෙයක් වඩලා හිත නැවතත් මධ්‍යස්ත කරගෙන උපේක්ෂා සහගත කරගෙන ආනාපාන සතියට යන තරමට හොඳයි. ඒ වගේමයි ඉතින් හිතේ තරම්ම සතුටක් නැත්තම් හිතේ ප්‍රමෝදමත් බවක් නැත්තම් හිත නිකන් කඩා වැටිලා නම් අන්න ඒ වෙලාවට බුද්ධානුස්සතිය වගේ දෙයක් වඩලා හිත නැවතත් ප්‍රමෝදමත් කරගෙන සතුටු කරගෙන සැහැල්ලු කරගෙන ආනාපාන සතියට පිවිසෙන්න පුළුවන්. ඒ වගේමයි අපිට ඒ තරම් මේ භවනාව ගැන උනන්දුව නැත්නම් ඔන්න මරණානුස්සති වගේ දෙකකින් ඒ උනන්දුව හදලා දෙනවා. සංවේගය පහළ කරලා දෙනවා. ඒ හින්දා ඒ වගේ දේවල් වල ප්‍රයෝජනෙ තියෙනවා. ඉතින් අපි හැබැයි දැන් අපි තුන් පැයක් නම් අපි භවනා කරන්නේ. ඉතින් අර චතුරාර්යක චතුරාර්යක්ෂක භවනාවන් වලට මුළු පැයම යොදන්නේ නැතුව අපි තුන් ඔන්න පැය කාලක් විතර වගේ ඔන්න ඒකට යොදනවා. හැබැයි වැඩි වෙලාවක් මේ මූල කර්මස්ථානයකට අපි තුමු පිම්බීම හැකිලිම නම් එහෙම නැත්නම් ආනාපාන සතිය නම් අන්න ඒකට තමයි අපි ප්‍රමුඛත්වය දෙන්න තියෙන්නේ. අනිත් එක තමයි දැන් මේකේ හතරම අත්‍යවශ්‍යම නැහැ හැමදාම වඩන්න. ඒ වෙනුවට බලන්න තමන්ගේ හිතේ ස්වභාවය කොහොමද කියලා. අපි හිතමු මේ වෙලාවේ හිත දේශ සහගත නම් ඉතින් එතනදී මෛත්‍රී ටිකක් කරන එක වටිනවා. අනිත් ඒවා නැතත් කමක් නැහැ. ඊළාට හිතේ රාග බරිත නම් අසුබේ ටිකක් කරාම ප්‍රමාණවත් අනිත් ටික නැතත් කමක් නැහැ. ඉතින් ඕන්න ඉතින් බුද්ධානුස්සති බුද්ධානුස්සති මෛත්‍රී වගේ දේවල් බොහොම කෙටියෙන් කරාට වරදක් නැහැ. මොකද ඒකෙන් අර සතුටක් ලැබලා දෙනවා. සැහැල්ලුවක් ලැබලා දෙනවා. ඉතින් අර මුල් මුල් තැන දෙන්න තියෙන්නේ මේ ආනාපාන සතිය ප්‍රමීම හැකිලිම වගේ අර අපි සතිමත් භාවය දිනු කරන සතර සතිපට්ඨානයට අයිති කොටසකට මුල් තැන දෙන එක වටිනවා. ඒකට මේ තමයි ප්‍රමුඛත්වය දෙන්න තියෙන්නේ. ඊළඟට ඉතින් අපි සාමාන්‍යයෙන් මේ සම්ප්‍රදායක් වශයෙන් එහෙම නැත්නම් අපේ නිහතමානී වීමක් වශයෙන් තුනුරුවන් කමා කර ගැනීමක් ඊළඟට තුනුරුවන් කෙරෙහි ජීවිතේ පූජා කිරීමක්, කල්යාණ මිත්‍රයින්ට ජීවිතේ පූජා කිරීමක් වගේ දෙයක් කරනවා. ඒ තුල අපි බොහොම මැදහත් වෙනවා, බොහොම නිහතමානී වෙනවා. අපි නිකන් දහමට නැඹුරු ස්වභාවයක් නැත්නම් හමර මේ එළඹීමක් සිද්ධ වෙනවා. මොකද අර භවනාව කියන එක හරීම ඇතුළට යන ගමනක්. මේක මේ කාටවත් පේන්න උඩඟු වෙන්න කරන වැඩක් නෙමෙයි. මේක මේ බුදුහාඳුරුව වෙනුවෙන් කරන නිකන් ප්‍රතිපත්තිමේ පූජාවක් කියලා යන්න තියෙනවා. ඒ නිසා ඒ වගේ ඒ යන්න පුළුවන් ඒ යන මාර්ගයට හරිය සකස් වීමක් එතකොට අර වගේ තුන්රුවන් කමා කරගෙන ජීවිතේ පූජා කරලා යන ඒ කරන පෙර සූදානමේ තියෙනවා. ඒ නිසා ඒව කරාට වරදක් නැහැ. හුඟක් වෙලා ඒකට ගත කරන්න එපා. ඉතින් වැඩි කාලයක් ප්‍රධාන කර්මස්ථානට යොදා ගන්නවා කියන එක මතක තියාගන්නයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම අවුරුදු 78ක කෙනෙකි. මෙතෙක් කාලයක් මෛත්‍රී භාවනාවත් අසුභ භාවනාවත් වැඩි දැනට ආනාපාන සතිය වැඩිවීමට උත්සාහ කළත් සිතට දැනෙන්නේ කරවල ස්වභාවයක් පමණි. මා කෙරෙහි අනුකම්පා කර මාහට සුදුසු භාවනාවක් කියා දෙන සේක්වා ඔබ වහන්සේට නිවන් සුව ලැබේ. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද ප්‍රශ්නේ? හොඳයි, තේරුවන් සන්නයි. ගෙදරද නිතරම භාවනා කරනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හැමදාම? හැමදාම ඒක කරන උදේ හවස දෙකටම හැන්දෑවට. ඔව්. බුද්ධ වන්දනා කරලා මෛත්‍රී ගුණ වඩලා බුද්ධානුසති භාවනාව කරලා ඊළඟට ඔය මේ අසුබය තමයි වඩන්නේ මම. නෑ දැන් ඕනේ අසුබ වෙනුවට දැන් ඊට වඩා ටිකක් වෙන එකක් කරමු. මේ ඒ කියන්නේ දැන් හුඟක් හිතේ රාග ස්වභාවයක් තියනවාද? නැහැනේ නේද? ඔව්. එහෙනම් දැන් අපි ඊට වඩා වෙන පැත්තකින් යමු. මොකද අපේ තුල ඒ කියන්නේ දිනු කරගත යුතු ගුණධර්ම රාශියක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන දෙයක් තමයි ඔය මේ වර්තමාන මොහොතේ හිත ගන්නවා කියන එක. ඒකෙන් තොරව ඉස්සරහට මොකක්වත් කරගන්න විදිහක් ඒ නිසා අපි එතෙන්ට මුල් තැන දෙමු. ඒ නිසා ගෙදර මේ දැන් මෙහෙදි දැන් සක්මන් භාවනාවෙම අහුණාද? කරන විදිහ තේරෙනවද? සක්මන කළාද? මොකද දැනුනේ? හොඳට උසමි තබමි මේ උසමි ගෙනමි තබමි කියන විදිහට ගියා. හා. ඒක කලින් ඉඳලත් මම කරලා. කරලා තියනවාද? ගෙදරදී සක්මන් කරනවද? එහෙමයි. සක්මන් භාවනාවේ යෙදෙනවා. යෙදෙනවා. එතකොට මෙහෙදි දැන් කරනකොට හිත එහෙම හෙදුවන්නේ නැද්ද? නෑ. යන්නේ නැහැ. හදිස්සිය වෙලාවකට සද්දයක් වුණොත් ඒකට යනවා. ඔව්. ඒ නැතුව යන්න නැතුව යන්නේ ඒක නැත්තම් හොඳට මේ දැන්න දෙත් එක ඉන්න පුළුවන්ද? දැන් ඒ කියන්නේ දැන් ඔසවනවා කියන ඔසවනවා එසවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඔසවමි කියලා කියනවා. එහෙමද කරන්නේ? එහෙමයි. ගෙන යනකොට ගෙනමි ගෙන යමි කියලා කියනවා. තබනකොට තබමි කියලා කියනවා. එහෙමයි. හා. දැන් කියන්නේ හිත පිට යන්නේ නැතුව මේ කටයුත්ත කරන්න පුළුවන්. පුළුවන්. පුළුවන්. එහෙනම් දැන් ඒ ඒ වචන ටික කියන්නේ නැතුව බලන්න ඔසවන ක්‍රියාවලියේදී නිශ්ශබ්දව මේ දේ දැනුවත් වෙන්න. දැන් මෙනෙහි කිරීම මෙනෙහි කිරීම දිගටම කරන්න ගත්තොත් ඉන් එහාට යන්න මාරු. දැන් මෙනෙහි කිරීම අපි පාවිච්චි කරන්නේ හොඳට හිත අරමුණට ගන්න. හොඳට හිතේ සතිමත් භාවය වඩා ගන්න. ඊළඟට මෙනෙහි කිරීම පොඩ්ඩක් නතර කරලා බලන්න ඕනේ දැන් සතිමත් භාවය හැදිලාද? හොඳට දැන් හිතේ එකඟතාවය ඇති වෙලාද? ඇති වෙලා නම් කෙලින්ම මෙනෙහි කිරීමකිනුත් තොරව තව හිතට තැම්පත් වෙන්න පුළුවන්. තැම්පත් වෙන්න දෙන්න පුළුවන්. තව හිතට දැන් ශාන්ත වෙන්න දෙන්න පුළුවන්. තව හොඳට හිතට නිදහස් වෙන්න නැත්නම් මොකක්ද ඒකට කියන්නේ නිශ්ශබ්ද වෙන්න දෙන්න පුළුවන්. ඒ නිශ්ශබ්දතාවය හරිම වටිනවා. හිත දැන් හරි සංසුන්, හිත බොහොම මැදහත්, බොහොම නිශ්ශබ්දයි. අන්න ඒ නිශ්ශබ්ද හිතින් බලනවා දැන් මේ සිද්ධ වෙන දේ දිහා, වැඩේ දිහා. ඒතර ඔන්න එසවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපි මේ එසවීමේ ක්‍රියාවලියත් එසවීමේ ක්‍රියාවලියත් එක්ක දැනුවත්ව ඉන්නවා. ගෙන යාමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ගෙන යාමත් එක්ක දැනුවත්ව ඉන්නවා. තැබීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට ඒ ක්‍රියාවත් එක්ක දැනුවත්ව ඉන්නවා. ඔය දේ කළා බලන්න. මුලදී මුල් ටිකේ පොඩ්ඩක් අර මෙනෙහි කිරීම කරන්න. ආයෙත් හොඳට සතිය තහවුරු වුණාට පස්සේ දැන් Tamanට විශ්වාසය ඇති වුණාට පස්සේ දැන් නම් හිත පිට යන්නේ නැහැ ඒ තරම්. හොඳට දැන් අරමුණේ ඉන්නවා කියලා මේ විශ්වාසය ආවට පස්සේ මෙනෙහි කිරීම නතර කරලා ඔය දේම කරන්න. සක්මන ඔය විදිහට කරන්න. පොඩි වෙනසක් ඔය විදිහට හදා ගන්න. ඊට පස්සේ වාඩි වුණාම මොකද දැන් දැන් කරන්නේ? පාරියන්කේ වාඩි වෙලා මේ වාඩි වෙන්න බෑ මම පුටුවක් උඩයි ඉන්නේ. හරි හරි. මේ දැන් මේ මේ ආනාපාන සති භාවනාව කරන්න ගියා. ඔව්. ඉතින් වැඩි හිත විසිරෙනවා. හරි හරි. ඒක තමයි තාම يعني අහුලා නැති නිසා වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් දැන් මෛත්‍රී කළා පුරුදු වෙන්නේ. ඉතින් පොඩ්ඩක් මෛත්‍රී භාවනාව කරන්න. ඒක මෛත්‍රී පොඩ්ඩක් කළා හිතේ මේ පොඩ්ඩක් නිකන් කොහොමද මෛත්‍රී භාවනාව වඩන්නේ? මෛත්‍රී භාවනාව මුලදි මුලදි මේ මේ සියලු සත්වයන්ටයි මටයි මට වඩාගෙන සියලු සත්වයන්ටම වැඩුවා. දැන් ඊට පස්සේ මට මේ ওই බණ අහනවා භාවනා මේ දේවල් ඔය තියෙනෝනේ මේ බණ දේශනාවල් දෙනවා මේ හතර මේ දස දිශාවටම භාවනා ඒක තමයි දැන් දැනට කරන්නේ. හොඳයි. මෙහෙම බලන්න මේ ඒ කියන්නේ කෙලින්ම සියලු සත්ත්වයන් දැන් පොඩ්ඩක් Tamanට මෛත්‍රී වඩ아가ගෙන ඊට පස්සේ කෙලින්ම සියලු සත්වයෝ සූපත් වෙත්වා වගේ සරල තැනකට ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් එතකොට සියලුම දිශාවන්ගේ ඉන්න සියලුම සත්වයෝ සියලුම සත්වයෝ සූපත් වේවා කියලා හැම දිශාවටම නිකන් Taman මෛත්‍රිය පතුරවනවා වගේ ගතියක් ගන්න පුළුවන්ද? එහෙම පුළුවන්ද? එහෙම දස දිසාවම දැන් මේ උතුරු දිසාවින්දලා දස දිසාවම සිහිපත් කරලා තමයි මේ කරන්නේ. කරන්නේ. ඒක සාර්ථක වුණාද? ඒක කරගෙන යනවා. ඒක කරන්න පුළුවන්. මොකද ඕකේ ඒ කියන්නේ එතෙන්ටම එන්න පුළුවන් නම් එතනින් එහාට යන්නත් පුළුවන්. එතන එතන සෑහෙන කියන්නේ හිතේ වර්ධනයක් තියෙනවා. ඒක ඒක ටිකක් කළා මෛත්‍රී භාවනාව ටිකක් වඩලා අපි තුමු පැය කාලක් පැය භාගයක් විතර උනත් කමන්නේ. ඔය தත්තට හොඳට හිත හදාගෙන ඊළඟට කයේ දැනෙන දෙයකට හිත ගන්න පුළුවන් නම් හොඳයි. කායික වශයෙන් දැනෙන දෙයක් වෙන්න ඕනේ. ප්‍රමාදලා ඉන්නවා දැන් කය දිගන් සැහැල්ලු ගතියක් දැනෙන්න පුළුවන්. දැන් හොඳට මෛත්‍රියක්නේ පැතිරෙන්නේ. මෛත්‍රී ස්වභාවයක් දැන් හාත්පස තියෙනවා. මේ ඊට පස්සේ දැන් කයට පොඩ්ඩක් අවධානයෙන් ඉන්නවා. දැන් හිත එහෙ මෙහෙ යන්නේ හිතේ තියෙන නිකන් නිදහස් ගතියක්. හැම පැත්තම නිකන් පැතිරිච්ච ගතියක්. නිකන් අරමුණු වල අහුවෙලා නෙමෙයි මේ කතා කරන්නේ. පැතිරලා තියෙන අරමුණු වල අහුවෙලා නෙමෙයි. තමන්ම බොහොම නිකන් පැතිරිච්ච ගතියක් හිතේ හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒ පැතිරිච්ච ගතිය වෙනුවට දැන් බලනවා කායික වශයෙන් මොකද දැනෙන්නේ. දැන් ඔන්න වාඩ්ලා ඉන්නකොට තමන්ට තේරෙනවා ඔන්න මේ කොට්ටෙත් එක තමන් ස්පර්ශ වෙනවා. නැත්නම් පුටුවත් එක්ක ස්පර්ශ වෙනවා. අත් දෙක මෙහෙම තියන් ඉන්නකොට මෙන්න මේ එක අතක බර අනිත් අතට දැනෙනවා. නැත්නම් එක අතක උණුසුම අනිත් අතට දැනෙනවා. පාද දෙක එකට ගැටෙනවා නම් ඒ ගැටෙන තැන උණුසුමක් හරි තද ගතියක් හරි දැනෙනවා. අන්නේ තද ගතියට හිත තියාගෙන ඉන්නවා. මේ උණුසුමට හිත තියාගෙන ඉන්නවා. මුලදී ඒ තරම් දෙයක් තේරෙන එකක් නැහැ. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. නැවත නැවත මේ මේ මේ තැන්වල හොඳට හිත තිය තියා ටික වෙලාවක් එතන මොන වගේ දෙයක්ද මට දැනගන්න පුළුවන්. මොන වගේද මේකේ ස්වභාවය කියලා බලාගෙන ඉන්නවා. ඊළඟට ඔන්න පාදයේ දෙකේ ගැටීමක් තියෙන තැන එතනට හොඳට හිත තියාගෙන එතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. ඊළඟට පුටුවත් එක්ක තියෙන මේ තෙරපෙන ස්වභාවයට හිත හොඳට එතන තියාගෙන හයි කියන්නේ හොඳට ප්‍රකට තැනට හොඳට දැනෙන තැනට හිත තියාගෙන බලාගෙන ඉන්නවා. එහෙම දැන් ටිකක් කළා මට විස්තරය කියන්න. හොඳයි. එතකොට මෛත්‍රී භාවනාව අපිටම අර වගේ සියලු සත්වයෝ සූපත් වෙත්වා කියලා නම් සියලුම දිශාවන් වලට පොඩ්ඩක් වඩනවා. හිතේ ටිකක් සංසුම් බවක් ඇති කරගන්නවා. ඊළඟට සමස්තයක් වශයෙන් කය දිහා බැලුවාම මේ තියෙන දැනෙන දේවල් වලට හිත එකින් එකට යොමාගෙන යනවා. තියාගෙන යනවා. ටික වෙලාවක් මේක බලනවා. ඒක හොඳට හිත පොඩ්ඩක් එකඟ කරගෙන ඉන්නවා. ඊට පස්සේ ආයෙත් තව දෙයක් දැනෙන දෙයකට හිත දානවා. එතන හිත දාගෙන ඉන්නවා, බලාගෙන ඉන්නවා. ඔය විදිහට මුළු කයම දැනන දැනන තැන් වලට හිත යොමාගෙන ඉන්න. කළා මට චොට්ටක් විස්තරේ කියන්න. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට වම දකුණ වශයෙන් දෙපතුල් පොළවේ ස්පර්ශවන ආකාරය මෙනෙහි කළෙමි. ලනුපැදුරු වලත් වැලි වලත් රළු ගති, සිනිඳු ගති, පයේ තද ගතිත් නිරීක්ෂණය කළෙමි. හැම විටම සක්මන් භාවනාව කරන විට පැය භාගයක් පමණ යන විට තද නිදිමත ගතියක් දැනේ. එවිට පර්යංකයට යමි. ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැලි නාසිකාග්‍රේ වැදෙමින් ඇතුළුවන පිටවන සැටි නිරීක්ෂණය කරමි. මුලදී විනාඩි 25ක් පමණ යන විට කකුල්වල වේදනා ඇතිවන විට පර්යංකේ නැගිටීමට සිටේ. එහි පැයක කාලයක් කෙසේ හෝ හුස්ම රැලි දෙසත් වේදනාව දෙසත් බැලුවෙමි. දැන් මාස 6ක පමණ සිට පර්යංකේට ගිය විට හුස්ම රැලි වලට අවධානය යොමු කළත් විනාඩි 10ක්වත් ඉක්ම යාමට පෙර හිසේ සිට පා දක්වා මුළු කයෙම වේදනාව ඇතිවේ. උණ සෑදී ඇති විටක මෙන් මුළු කය පුරාම දැඩි උණුසුමක් දැනේ. ඉවසීමට අපහසු වත් මේ ධාතු ගුණ ප්‍රකට වීමක් බව සිහි කරමින් ඉවසා සිටීමට දැඩි වීරයක් දරමි. මේ தත්වෙන් ඉදිරියට යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. හ්ම්. මේ தත් කියන්නේ ඇතර තේරලා තියෙන දේ නිවැරදි. ඒ කියන්නේ ධාතු ලක්ෂණ ටික තමයි මතුවලා තියෙන්නේ. අර මේක එක ගුණයක් විතරක් අපි ඉස්සරහට ගත්තාම ටිකක් මේ අසමබර ගතියක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් අර කලින් මෑනියන්ට කිව්වා වගේ පොඩ්ඩක් අර වැදින තැන් වලට පොඩ්ඩක් හිත යොදලා ගන්න පුළුවන් නම් තවත් ධාතු ලක්ෂණ ටිකක් මතු කරගන්න පුළුවන්. ඒ නිසා වාඩි වෙලා දැන් හිතන්න දැන් ආනාපාන සතියෙන් හිත එකඟ වුණා. එකඟ වුණාට පස්සේ දැන් මේ කායික වශයෙන් දැනෙන උණුසුමට යනවා උණුසුම තියෙනවා දැනමට දැනෙනවා හැබැයි ඒ වගේම තවත් දේවල් තව ටිකක් දැනීම සඳහා නැත්නම් දැන ගැනීම සඳහා උනන්දු වෙන්න. කියන්නේ මේකේ කයේ උණුසුම විතරක් නෙමෙයි තියෙන්නේ. කායික වශයෙන් තවත් විවිධාකාර දේවල් තියෙනවා මේ ධාතු ලක්ෂණ තියෙනවා. අන්න ඒ බඳු තවත් තියෙන වෙනත් තියෙන ධාතු ලක්ෂණ කීපයක් හඳුනා ගන්න. උදාහරණයක් වශයෙන් අර කිව්වා වගේ දැන් කයේ තියෙන බරගතිය පොඩ්ඩක් අල්ලන්න පුළුවන්. දැන් මේ කයේ උඩ කොටස දැන් අපි වාඩිලා ඉන්නකොට කයේ උඩ කොටසේ බරක් යට කොටසට දැනෙනවා. ඒ හරහා ඔන්න පීඩනයක් දැනෙනවා. තෙරපුමක් දැනෙනවා. අන්නේ තෙරපුමේ හිත තියන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එකාතක බර අනිත් අතට දැනෙනවා. අන්නේ බරට හිත තියන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එක පාදයක් අනිත් පාදයට එක ගැටෙනවා. එතන තද ගතියක් තියෙනවා. අන්නේ තද ගතියට හිත තියන් ඉන්න පුළුවන්. ඔන්න ඔයගේ තව පොඩ්ඩක් තව ලක්ෂණ ටිකක් හඳුනා ගන්න. ඊට අමතරව පුළුවන් ඔය මේ කයේ තියෙනවා එහෙම නැත්නම් මේ උදර ප්‍රදේශය හුස්ම ගන්නවත් හුස්ම ගන්නවත් එක්ක ඔන්න පිම්බෙනවා පිට කරනවත් එක්ක හැකිලෙන. එතන චලනයක් තියෙනවා. ඒ චලනයටත් හිත යොදන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ධාතු ලක්ෂණ ටිකක් හඳුනගෙන අරකෙම ඉන්නේ නැතුව මේ උණුසුම් භාවය තුළම ඉන්නේ නැතුව අර අලුතෙන් හඳුනාගත් ඒ ස්වභාවයන් තුලත් හිත පවත්වන්න. නිතරම සම්පූර්ණයෙන්ම මුළු පැයම අර උණුසුම බල බලා ඉන්න යන්න එපා. ඒ වුණාට අර හඳුනාගත්ත අලුතෙන් හඳුනාගත්ත දේවල් ටිකත් ඉන්න. එතකොට මේ දේ සමනය කරගන්න පුළුවන් වෙයි. මට පොඩ්ඩක් කරලා බලලා ආයි කියන්න. ගරුකටයුතු ස්වාමින් වහන්සේ මම ආධුනික යෝගී යෝගිනියක්මි. දිගු කාලයක සිට ආනාපානා සති භාවනාව ප්‍රගුණ කළෙමි. එහෙත් එය ක්‍රමවත් සිදුවක් නොවේ. කාර්ය බහුල ජීවිතයක් ගත කළ නිසා ලැබුණු අවස්ථාවල අවස්ථාවලදී පිටත භාවනාවට යොමු වෙමි. ආනාපාන සති භාවනාව කරන විට නාසිකාග්‍රේ නිමිත්ත ලෙස ගත්ෙමි. ආශ්වාසයේදී හුස්ම දැනෙනවා දැනෙනවා යයි දැනුවත් වෙමින් ආශ්වාසයේකයි මෙනෙහි කළෙමි. ප්‍රශ්වාසයේදී හුස්ම පිටවීම දැනෙනවා දැනෙනවා යයි දැනුවත් වෙමින් ප්‍රශ්වාසයයි මෙනෙහි කළෙමි. එසේ ටික වේලාවක් කර ආශ්වාසයේත් ප්‍රශ්වාසයේත් දිග භාවයේ දකිමින් දිගයි දිගයි ආශ්වාසය දිගයි දිගයි ප්‍රශ්වාසයයි මෙනෙහි කළෙමි. මෙසේ හුස්ම දෙස බලා සිටින විට හුස්ම කෙටි වී අන්තිමට නොදෙනෙන නම්‍යතාවයක් ඇතිවිය. මේ අවස්ථාවත් එක් බාහිර අරමුණු වලින් බාධා වීම සිදු වූයේ කලාතුරකිනි. හින්පසු හුස්ම නොදෙනී ගිය පසු බොහෝ අවස්ථාවල විවිධ නිල් සුදු ආදී අක්‍රමවත් ආලෝක දර්ශන ඇතිවිය. මම ඒවා අනිත්‍යයි මෙනෙහි කළෙමි. එසේම ශබ්ද, කායික වේදනාවන් ආදිය පෙර අවස්ථාවට වඩා තදින් මතුවන්නට විය. ඒ අවස්ථාවලදී අරමුණ සිහි කර බැහැර කිරීමට උත්සාහ කළෙමි. උදාහරණය ශබ්දය ශබ්දයක් ශබ්දයක් ලෙස මේ අවස්ථාවට පැමිණි පසුද සමහර අවස්ථාවල ආස්වාස ප්‍රස්වාසයේ දැනුනි. මෙම අවස්ථාවෙන් පසු මට සල්ප වේලාවක් ඒ භාවනාවෙන් මිදෙන බවක් දැනුනි. ස්වාමීන් වහන්සේ මේ අවස්ථාව පැහැදිලි කර කුමක් කළ යුතුදයි කළ යුතුද නාසිකාග්‍රයේ මගේ සිහියෙන් මෙම අවස්ථාවේදී ඉවත් වී ඇත. හුදෙක් පැමිණෙන අරමුණු අරමුණු මත සිහිය පවතින බව පෙනේ. නාසිකාග්‍රයේ මතම සිහිය පවත්වා ගත යුතුයද? නිමිත්තක් ලෙස. අතීතයේදී ආනාපාන සති භාවනාවේ නිරත වන විට මට පළවන දෙවන සහ තුන්වන ධාන දක්වා යෑමට හැකියව තිබිනි. පෙර කී අවස්ථාව උදා වූ විට එයද නොවන බව පෙනී යයි. ඔබ වහන්සේගෙන් කාරුණික උපදේශයක් පතන අතර ආනාපාති ආනාපානාසති භාවනාව විදර්ශනාවට යොමු කරන ආකාරයේද පැහැදිලි කර දෙන්නේ නම් කෘතඥ වෙමි. හරි. අපිට පුළුවන් මෙහෙම දැන් ආනාපාන සතියේ වැඩෙන පැති දෙකක් දැනගන්න පුළුවන් විශේෂයෙන්ම සමත පැත්තයි විපස්සනා පැත්තයි. අපි දැන් සමත පැත්තෙන් හැබැයි දැන් ටිකක් ආයිත් පටන් අරන් තියෙනවා. ඒකයි අර ආලෝක ස්වභාවයන් එහෙම ඇවිල්ලා තියෙන්නේ. හිතේ ඒකාග්‍රතාවය වර්ධනය වෙනවා. නිසා ඒකට ඉඩ දෙන්න එක පාටම අපි දැන් ඕක කඩාපපල් කරගන්න යන්න අවශ්‍ය නැහැ. මොකද දැන් හිතේ සමාධිමත් භාවය වැඩෙන වෙලාව ඉතින් එතෙන්දී අපි නැවතත් ඕක මේ ඒකට බාධා කළා විපස්සනාවකට එකපාරට යනව වෙනුවට පොඩ්ඩක් ආනාපානෙම සතුටෙන් ඉන්න. ඒ අපි බොහොම සැහැල්ලු හිතකින් මේ දේ සිද්ධ වෙන්න අරිනවා අන්න අර තමන් අත්දැකලා තියෙන ගැඹුරු සමාධි මට්ටමක් දැන් උනත් හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් අර දිගට කෙරෙන්නේ නැති හින්දා තමයි ඒක කඩන් වැටුනේ. ඒ නිසා දැන් ආයෙත් අර හිත දැන් මේ தත්තට එන්න හදන නිසා ඒකේ සමාධිමත් භාවයේ වර්ධනය වෙන ලකුණු දැන් පේන්න තියෙන නිසා ටිකක් ඒ පැත්තෙනුත් ඉඩ දෙන්න. ඒ නිසා හිතන්න ආනාපානය එක්කම යනවා හොඳට හිතේ සංසුම් භාවයක් ඇති වෙනවා ආනාපානය සියුම් වෙනවා දැන් වෙලාවට දිග කෙටි වශයෙන් හඳුන ගන්නවා. ඉතින් අර හඳුන ගන්නකොට මේ හිත නිශ්ශබ්දව තියාගෙන හඳුන ගන්න පුළුවන් නම් හොඳයි. කියන්නේ මේවා හඳුන ගැනීම ප්‍රමාණවත් දිගයි දිගයි කොටයි කොටයි කියලා නොකියුවට වරදක් නැහැ. වචනයෙන් නැත්තම් හිතින් ඕක වචන වලට නංවන්න අවශ්‍ය නැහැ. හොඳට දැන් දැනුවත් වෙනවා කලින් එකට සාපේක්ෂව ඔන්න දැන් එක දිගයි. කලින් එකට සාපේක්ෂව දැන් එක කෙටි කියලා තමන් හොඳට දැනුවත් වෙනවා. ඒ දැනුවත් භාවය තුළ අන්න තව හිත ගැඹුරකට යන්න පුළුවන්. අපි අර ඒ දැනුවත් භාවය නැත්තම් ඒක හඳුනා ගන්නවත් එක්කම දිගයි දිගයි කියලා කියවනකොට කටින් කියනකොට නැත්තම් කටින්ම නෙමෙයි මේ මේ හිතින් කියනකොට අර එතන සූක්ෂම භාවය කඩලා යනවා. ඉතින් මේ මට්ටමට එනකොට අපි තව තව හිත සැහැල්ලු කළා හොඳට මේ හිත තව හිතේ තියෙන මුළු ශක්තියම මේ දේ සඳහා යොමු කරන්න අනවශ්‍ය දේට අපේ හිතේ විතර්ක පහල කළා මේක බාධා කරගන්න සුදුසු නෑ. ඒ නිසා දිග ස්වභාවය, කෙටි ස්වභාවය මේ සියල්ලම හොඳට හඳුනා ගන්න සංසුම් මනසකින්. ඊළඟට මේකේ තව ටිකක් ගැඹුරට යන්න පුළුවන්. මේකේ දැන් අපි දිග කෙටි වගේම ඊළඟට බුදුහාඳුර කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති කියලා. දැන් මේකේ මුළු මුළුල්ලම දැක ගැනීමක්. නැත්තම් ආස්වාසය එක පාටම් පටන් ගන්නව නෙමෙයි. ඊටාම සියුම්මයි පටන් ගන්න. ඉතින් මේ සියුම්ම පටන් ගන්නා හැටි දැක ගන්නා සුළුව. ඒ සඳහා පුංචි උත්සාහයක යෙදෙනවා. එතකොට මේ කොහොමද මේක ඊටාම සියුම්ම පටන් ගන්න. දැන් පොඩ්ඩක් සමීපව බොහොම සියුම්ම බලාගෙන ඉන්නවා. එතකොට අන්න Tamanට වැටහෙවි. ආස්වාසය ඊටාම සියුම්ම පටන් ගන්නවා. ඒ දැනීම ටික ටික ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. ඒකේ යම් උච්ච අවස්ථාවකට පැමිණෙනවා. ඊට පස්සේ උන ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. අඩු වෙලා ගිනව නොපෙනී යනවා, නොදෙනී යනවා. ඊළඟට සමහරවිට පුංචි හිඩසක් වුණත් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ හිඩසකට පස්සේ තමයි ඔන්න ප්‍රස්වාසයේ ඊටාම සියුම පටන් ගන්න. ඒ ඊටාම සියුම පටන් ගන්න ඔන්න එක ටික ටික වර්ධනය වෙනවා. වර්ධනය වුණාට පස්සේ අන්න නැවතත් අඩු වෙන්න පටන් අරගෙන දැනීම අඩු වෙලා නොපෙනී යනවා. නැවතත් පුංචි හිඩසකට වගේ පස්සේ තමයි ඊළඟ ආස්වාසය පටන් ගන්න. හොඳට මෙන්න මේ විදිහට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මුලැමැදාග දැනගනිමින් හොඳට ඒ තුලම নিমগ্ন වෙලා බලන්න පුළුවන් නම් අන්න තවත් හොඳට අර ඔය පහළ වුණයි කියන ආලෝක ස්වභාවයන් හොඳට තව වර්ධනය වෙන්න පටන් ගනිවි. ඒ නිසා අපි ඒ මේ தත්ත්වය වර්ධනය කර ගැනීම සමතයටත් වැදගත් විපස්සනාවටත් වැදගත්. එහෙනම් අපි හිතේ සමාධිමත් භාවයක් හදාගන්න නැතුව එකපාරට විපස්සනාවක් කරන්න ගිහිලා ඒ තරම තේරුමක් නැහැ. ඒ තරම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මුලදී ඇත්තටම අපි දැන් ඔය කායानुපස්සනාවේ මුල් කොටස් හතරම සෑහෙන සමාධිමත් භාවය තමයි හිතේ හදලා දෙන්නේ. පසම් භයං කියන එක දක්වාම ඒ කියන්නේ පියවර හතරක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා කායानुපසනාව කොටසේදී ආනාපාන සතිය සම්බන්ධයෙන්. එතකොට ඒ කොටස් හතරේදී සෑහෙන මේ ඒකාග්‍රතාවය තමයි හදලා දෙන්නේ. සමාධිමත් භාවය තමයි වර්ධනය කරලා දෙන්නේ. ඉතින් ඒ ටික කරගත්තට පස්සේ තමයි අතරම විපස්සනාවට යන්න සුදුසු. ඒ නිසා දැන් මේ කළා තියෙන එක හොඳයි. තා චුට්ටක් අර දැන් මම විස්තර කරා වගේ මේ ආස්වාසයක් පාසා මුලැමැදාග හොඳට බලන්න. ප්‍රස්වාසයක් පාසා මුලැමැදාග හොඳට බලන්න. මේ කටයුත්ත කරනවා නම් අන්න තව තව හිත සමාධිමත් වෙනවා, එකඟ වෙනවා. තව ඊළඟට ආනාපාන සතිය තව සූක්ෂම වෙන්න පටන් ගනීවි. එතකොට මේ සූක්ෂම භාවය තුළ ඉන්න මේ කරදරයක් නැතුව, ඒ කියන්නේ කලබලයක් නැතුව මේ සතිය පිරුණා කියලා හිතන්නේ නැතුව දැන් මේ වැඩෙනවා ආයිත් මේක සියුම් වෙනවා ආයිත් කියලා තේරුම් අරගෙන හොඳට ආස්වාස ප්‍රසආසයට තැම්පත් වෙන්න දෙහිලා හිතට එකඟ වෙන්න දෙහිලා ටික ටික ඒ එකඟතාවය නැත්නම් සමාධිය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ අපි බලමු ඊළඟ පියවරක් වශයෙන් ඊට පස්සේ මේ මේ උපදේශ ටික මේ පිළිපැදලා ආයිත් ලියන්න ඊට පස්සේ අපි බලමු තව ඉස්සරහට කොහොමද යන්නේ කියලා. ස්වාමීන් වහන්සේ තව මේක හුස්ම රැල්ල සියුම් වෙන අවස්ථාව ගැන අහන ප්‍රශ්න තුනක් තියෙනවා මම එකක් කියවන්නම් ස්වාමීන් වහන්සේ ඒ අයට දැන් ස්වාමීන් වහන්සේ විස්තර කළා දුන්නාම තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් වෙලා අහන්න මම එකක් කියවනවා. ඔව්. ඇත්තටම අපි මෙතන සාකච්ඡාවක් වශයෙන් කරන්නේ දැන් මේ කියන දේවල් සම්බන්ධයෙන් ගැටලු තැන් තියෙනවා නම් තව විස්තර කරගත යුතු තැන් තියෙනවා නම් ඕන කෙනෙක් ඉදිරිපත් වෙන්න. ඒක කිසි වරදක් නැහැ. ඊළඟට අපි අර එකම ප්‍රශ්නේ නැවත නැවත අහනව වෙනුවට ඉතින් අපි ඒක සමාන ප්‍රශ්නයකින් එකක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ එතකොට ඒට අදාළ ඔක්කොටම එතකොට මේක වැටහෙනවා කාට හරි ඒත් වැටහිලා නැත්නම් ඉදිරිපත් වෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර කීපයක සිට නිස්සරණ වන ආරණ්‍ය ස්වාමින් වහන්සේලාගේ උපදෙස් පරිදි භාවනා කරන යෝගිනියක්මි. ආනාපාන සති භාවනාව පර්යංකේදී හා සක්මන් භාවනාවත් භාවිතා කරන්නෙමි. පර්යංකේදී මම දැන් මෙතන යයි සිතන විටම කයට සිත එහෙත් මුල් කාලයේදී වෙන් හුස්ම රැල්ල හෝ හෝ හෘද ස්පන්දනය හෝ කිසිවක් ගොරෝසුවට නොදැනේ. ඒවා සියුම්ව විටින් විට දැනුණද නැවත නොදැනීම යයි. ශබ්ද ඇසුණද නැසුණා සේය. වේදනාද සිතිවිලිද එසේය. ඒ සමගම දැනී නොදැනී යයි. ප්‍රකාශ කිරීමට දෙයක් ඉතිරි නොවේ. සීත කාමරයක සිටිනවාක් මෙනි. දැනට සක්මන් භාවනාවේදී අත්දකින අත්විඳින දෑ කීමට උත්සාහ කරමි. සක්මන ආරම්භ කරන විටම කයට හිත නැගේ. එය හිතා කුඩා සියුම් කම්පන චංචල ගොඩක්සේද කය පුරා විසිරුණු ශක්තියක්සේද දැනේ. මුල් කාලයේදී ධාතු ගුණ ඊට පැහැදිලිව දැනුණද දැන් දැන් පැහැදිලිව ඒවා දැකිය නොහැකි අතර ටික වේලාවකින් දැනෙන්නේ රෝබෝ කෙනෙක් එහෙට මෙහෙට හැරෙමින් ගමන් කරන බවකි. එහෙත් ඒ කෙරෙන බවක් මිස කරන බවක් නොදෙනි. එසේ ටික වේලාවක් ගෙවන විට සියල්ල බොඳව චිත්‍රයක සේදී මිහිදුම් වලාවකින් සියල්ල වැසී ගියාසේද දැනේ. මෙසේ සක්මනේදී අත්දකින ද වචනෙන් ප්‍රකාශ කිරීමට අස්සීරුසේ දැනේ. විවිධ ශබ්ද ඇසුණත් නැසුණාසේය. වේදනාවද තැන් තැන්වල ඇති වී දැනී නොදෙනී යයි. සිතිවිලිද ඇවිත් යයි. කිසිවක් සිතේ නොරදයි. මින් බහැර ඉරියව්වලදී මම දැන් මෙතනයි සිතන විට සිත කයට විත් මෙමදුම අත්දැකීම් ලැබේ. අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමි. හොඳයි. ඒ කියන්නේ අපේ භාවනාව ටික ටික විපස්සනායේ වර්ධනය වෙනකොට ওই පැත්තට තමයි යොමු වෙන්නේ. ඒ කියන්නේ අපි හොඳට හැබැයි ත්‍රිලක්ෂණයක් වඩමින් යන්න ඕනේ. හොඳට අපි හිතමු දැන් මේ කියලා තිනවා වගේම සක්මනේදී පවා අර වගේ ධාතු ලක්ෂණ පහළ වෙනවා, ධාතු ගුණ පහළ වෙනවා, සියුම් කම්පන ස්වභාවයන් වශයෙන්. ඒවා තේරුම් ගන්න තියෙන්නේ මේ කම්පනයක් කියලා කියන්නේ ඇතිවීමක් නැතිවීමක්. එතන තියෙනවා එක්තරා අන්දමක උදේ වය ස්වභාවයක් තියෙනවා සමුදේ වය ස්වභාවයක් තියෙනවා නැත්නම් ඇතිවීමක් නැතිවීමක් තියෙනවා අපිට තියෙන්නේ හැම එකක් ගැනම දැනුවත් වෙමින් යන්න තියෙන්නේ කම්පනයක් මුලින් තිබුණේ දැන් හටගත්තා ඔන්න ශනිකව නැතිලා ගියා ආයෙත් තව එකක් දැන් හටගත්තා නැතිලා ගියා ඊළඟට ඉඳගෙන කරන භාවනාවදිත් සමහරලාට ආනාපාන සතියෙම උනත් ඕකට පාවිච්චි කරන්න පුළුවන් හොඳට හිතේ එකඟතාවය වර්ධනවාට පස්සේ තමන්ට දැනෙන්නේ නිකන් දැනීමක් විතරයි දැනීමක් ඒතකොට ඇති වෙනවා නැතිලා යනවා ඉතින් ඒ තන්ත්‍රයට එන්න පුළුවන් නම් ඒ தත්ත්වයේ ඒ தත්ත්වය සෑහෙන වර්ධනය වුණාට පස්සේ තමයි දැන් මේ කියන ලක්ෂණ ඇත්තටම පහළ වෙන්නේ. කියන්නේ ඊට පස්සේ හිත යන්න පුළුවන් අරමුණකින් තොර ස්වභාවයකට නැත්නම් අරමුණු ග්‍රහණය නොකරන ස්වභාවයකට. ඉතින් දැන් මේ කියලා තියෙන ඒ දේවල් නම් හොඳටම හොඳයි. මට පොඩ්ඩක් කාගෙද කියලා දැනගන්න පුළුවන්ද මේ ඉදිරිපත් කළේ? හොඳයි, තේරුම් ගන්න. ගෙදරදී භාවනා කරනවද? ගෙදරදීත් ලොකුවටම කරන්නේ නැහැ. ඉරියව් පිළිබඳ සතියෙන් ඉන්න උත්සාහ කරනවා ගෙදරදී. හොඳයි. කඩුවෙල බොමිරිය මාසෙට දවස් 10ක් 15ක් විතර මාසෙට දවස් 10ක් 15ක් විතර යනවා. යනවා. ඉතින් ඒ ගිහිල්ලා හොඳට ඒ ගිහිල්ලා හොඳට භාවනා කරනවා. කරනවා. කරනවා. හොඳයි. එතකොට එදිනදා කටයුතු වලදී සාමාන්‍යයෙන් හිත හුඟා කියවන ගතියක්ද තියෙන්නේ, දොඩමඩු ගතියක්ද තියෙන්නේ නැත්නම් සංසුම් බවක්ද තියෙන්නේ? ලොකුවට කියවන ගතියක් නැහැ. හැම නිතරකම හිතුවොත් හිත ගන්න පුළුවන්. හරි මට තේරෙනවා. හරි. මම දැන් මෙතන කියලා හිතපු ගමම්ම ඇතුළට එනවා. අර ඔක්කොම කැපිලා යනවා. කැපිලා යනවා. තාත් එක්ක හරි කතා කර කර හිටියා වුණත් හරි. ඇතුළට ගන්න පුළුවන් කියලා හිතුවත් හිත කයට ගන්න ගන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් ආනාපාන සතිය හරහාද යන්නේ වාඩි වෙලා නැත්නම් කොහොමද වාඩි වෙලා කොහොමද යන පීවර ටික මට පොඩ්ඩක් කියන්න. ඒක ආනාපාන සතිය තමයි මුලදී කරේ. හොඳටම අර මුල්ම කාලේ රළුවට දැන්ලා සියොම් වෙලා නොදැන ගිහිල්ලා ස්ථාන ඉඳලා හරි එහෙම තමයි ඊට පස්සේ ධාතු ගුණ ප්‍රකට වෙලා හරි එහෙම තමයි ධාතු ධාතු ලක්ෂණ හොඳට බලබලා කාලයක් ගත කළා එහෙමයි සර් කොච්චර කාලයක් විතර ඒක කාලයක් නම් මට කියන්න අවුරුද්දක් දෙකක් දෙකක් මනන්න නැතුව ඇති අවුරුද්දට වඩා කරනවා ඔව් හරි. ඊට පස්සේ ඒ ඒක බලබලා ඉඳද්දිද දැන් ඔය හිත නිකන් අරමුණු ටික නිකන් ධාතු ගුණ ටික නොදැනී ගිහිලා නිකන් බොඳ වෙලා ගිහිලා වගේ වෙන්න ගත්තේ දැන්ද? එහෙමයි. ඒක වැඩිය පේන්නේ සක්මනේදී තමයි දැන් මම වැඩිපුර සක්මනට යොමු වෙලා තියෙන්නේ. සක්මනේදී හොඳටම ඔය බොඳ වෙන ගතිය අර අර ගොඩක් වෙලාවට මේ කයේ අර කම්පන චංචල කුවාට ඒක මට කියා ගන්න තේරෙන්නේ නැහැ. අර බින්දෙනවා බින්දෙනවා වගේ මුළු ඔළුවේ හිඳා සම්පූර්ණ සමස්ත කයම බින්දි බින්දි යනවා වගේ. ළඟට සක්මනේදිත් මේ කොතනද ඉන්නේ කොහෙද ඉන්නේ කියලා එහෙම මුකුත් නැහැ. මිහිදුම් පටලයක් වගේ ඔක්කොම එහෙම වෙනවා. ගොඩක් වෙලාවට සක්මනේදී දැන් දැන් ඒක නිරන්තරයෙන්ම ඒක එහෙම සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. දැන් සක්මනට ගිහිල්ලා මම දැන් මෙතන කියලා කකුල ඔස්සනකොටම අර තත්ත්ව ඔක්කොම එහෙමම එනවා. හොඳයි. එතෙන්ට තමයි ඇත්තටම යන්න තියෙන්නේ. දැන් කියන්නේ අපි මුලදී හොඳට කියන්නේ අරමුණු මේ වර්තමාන වශයෙන් මතුවෙන අරමුණු ධාතු ලක්ෂණ ටික හඳුනගෙන ඒවැ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය හොඳින් තේරුම් ගන්නවා. එතන හරහා අන්න ලොකු ප්‍රඥාවක් වර්ධනය වෙනවා. ත්‍රිලක්ෂණය ටික ටික අපේ හිතේ වර්ධනය වෙන ගන්නවා. ඊට ඒ ගත්තනම් ටික ටික අන්න ඒ ටික නිකන් ඈතට වගේ යනවා නැත්නම් අනුංග දෙයක් වගේ වෙන්න පටන් ගන්නවා. ඒවා දැඩිව ග්‍රහණය අතහැරෙනවා. ඊළඟට අන්න සම්පූර්ණයෙන්ම ඒ වයින් මිදිච්ච ස්වභාවයකට හිත එනවා. ඒ තත්ත්වය තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි. දැන් අර මේ මොකවත්ම කියන්නේ මේක මම කියන්නේ යනවා යවෙනවා. හරි. මම යන්නේ නැහැ. මට දැනෙන්නේ නැහැ. මට යවෙනවා. හරි. හැරෙනවා. හොඳයි. මම නෙමෙයි වගේ. කියන්නේ අර රොබෝ කෙනෙක් වගේ කිව්වේ. ඒ කියන්නේ එහෙම වෙනවා. හොඳයි. කරන කරන්නවා නෙමෙයි. හොඳයි. ඒක තමයි වෙන්නත් තියෙන්නේ. ඒ කියන්නේ අපි මුලදී උවමනාවෙන් කෙනෙක් වශයෙන් අපි කරනවා. හැබැයි ටික ටික අපි මේක භවනාව කරගෙන යනකොට දැන් භවනාවෙම ජවයක් ඇති වෙනවා. ජවයක් කැවිලා අන්තිමට භවනාව කෙරෙනවා. කෙරෙන භවනාව බඩපත් වෙනවා. අපි නිකන් බලෙන් කරනවා නෙමෙයි. දැන් නිකන් નિરાයාසයෙන් කෙරෙනවා. ඒ தත්ත්වය නිතරම දැන් කරන්න. ඒ කියන්නේ නිතරම ওই தත්ත්වය පවත්වන්න පුළුවන් තරම් හිත කියන්නේ අර මම මුලින්ම ඇහුවේ හිත දොඩමලු ගතියක් තියෙනවද කියලා. ඒ දොඩමලු භාවය පුළුවන් තරම් දැන් වළක්වන්න. කියන්නේ හිතේ තියෙනවා නම් මතුවෙනවා නම් යම් යම් වෙලාවල් වලට එකේ කතන්දර වලට යන ගතිය, ඇතුලේ කතාව යන ගතිය තියෙනවා නම් ඒව හඳුනාගත්ත ගමන් ඒක කපා හරින්න. ඒ වෙනුවට නැවතත් හිත හිත කයට ගන්න නැත්නම් හිත ඔය ඔය කියන ස්වභාවයට ගන්න පුළුවන් නම් වඩාම හොඳයි. දැන් ඔය කිව්වේ සක්මනට ගිහිල්ලා පොඩි වෙලාවකින් ටක් ගාලා අතෙන්ට දාන්න පුළුවන් කියලා. අන්නේ தත්ත්වේ බලන්න අනිකුත් වැඩවලදීත් ගන්න පුළුවන්ද කියලා. දැන් හිතන්න අතු ගන්නවා කියලා. එහෙමයි. අතු ගන්නවා කියන වැඩේට හුඟක් ලොකුවට මේ මොලේ යොදන්න ඕනේ නැහනේ. ඒ එතෙන්දිත් පුළුවන්ද කියලා බලන්න හිත ඔන්න ඔතෙන්ට ගන්න. දැන් මේ අත් දෙකට මෙහෙම අතු ගන්න දීලා හිත දානවා අතෙන්ට. එහෙමයි. තේරෙනවද? එහෙමයි. දැන් අතු ගන්න වැඩේ එතකොට කරනවා. කයට අතු ගන්න දීලා හිත තියෙනවා බොහොම නිදහස්ව. මේ එකක්වත් ග්‍රහණය කරන්නේ නැතුව ක්‍රියාව සිද්ධ වෙනවා. හැබැයි මේ ක්‍රියාව ගැන දැනුවත් නමුත් ටිකක් ඈතින් වගේ. දැන් රොබෝ කෙනෙක් තමයි අතු ගන්නෙ. මම නෙමෙයි. එහෙමයි. දැන් අර පොල් මම ගෙදර කුස්සිය වැඩ කරනකොට පොල් ගන්නවනේ. අන්හරි. එතකොට පොල් ගන්න දෙන්න රොබෝට. හිත හිත හිත විසිරෙනවා වුණත් මට මතක් වෙනවා ආපහුම හිත මෙතෙන්ට ගන්න ඕනේ කියලා. එතකොට හිතන හිතනකොටම අර කෙරෙනවා. ඔව්. ඒක කෙරෙනවා. හරි. ඒක තමයි. දැන් එහෙනම් රොබෝට පොල් ගන්න දීලා මෑනියන්ට නිකන් ඉන්නයි තියෙන්නේ. ඔව්. එතකොට ඒ වගේ තත්ත්වයක් තමයි තියන් දැන් තියෙන්නේ. දැන් පුළුවන් තරම් මේ හිත නිදහස තියා ගැනීම සඳහා උත්සාහත් වෙන්න. දැන් දැන් තියෙන්නේ අරමුණු ග්‍රහණය නොකරන තත්ත්වයක්. ඕකට තමයි බුදුහාමුදුරු කියන්නේ අනිශ්චිත භාවය කියලා. දැන් අර සතිපට්ඨාන සූත්‍රයේ හැම කමඨානකම අගට තියෙන්නේ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියලා. ඔන්නේ අනිශ්චිතතාවයට තමයි දැන් හිත ටික ටික එන්නේ. එක අරමුණක්වත් දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. අරමුණු නැතුවම නෙමෙයි. දැන් අරමුණු තියෙනවා. ඕනනම් වේදනා තියෙනවා, සද්ද ඇහෙනවා, රූප පේනවා, ඊළඟට ඔය নানা ප්‍රකාර දේවල් ඔක්කොම තියෙනවා. හැබැයි එකක්වත් දැන් ග්‍රහණය කරන්නේ තමන් ඉන්නව නිකන් තමන්ටම තමන්ටම සකස් වෙච්ච නිකන් ආරක්ෂිත ප්‍රදේශයක ආරක්ෂිත වලල්ලක ඉන්නවා වගේ තමන් ඉන්නවා. එහෙම තත්යක් නේ අත්දකින්නේ. එහෙමයි. දැන් සද්ද ඇහුණාට සද්ද සද්ද ඇහුණාත් ඊට පස්සේ ඇහුණ නෑ වගේ. අන්න හරි. Uh, ඒක ඒකත් එක හිත පැටලෙන්න යන්නේ නැහැ. පොඩ්ඩක්වත් නැහැ. හොඳයි. ඊට පස්සේ සිතවිලිත් එනවා. නැත්තේ නෑ. හොඳයි. ඒ උනාට සිතවිලි මතක නැහැමම එහෙමම නැති වෙනවා. එහෙම නැතිලා යනවා. ඊළඟට අර මගේ කකුලේ තද වේදනාවක් සාමාන්‍යයෙන් තියෙනවා දණිසේ. හරි. ඒ උනාට සක්මන් කරනකොට එහෙම ලොකුවට දැනෙන්නේ පොඩ්ඩක් දැනුණත් දැනුන්නේ නෑ වගේ. හොඳයි. ඒක සමහර වෙලාවට චුට්ටක් දැනෙනවා වගේ ඊට පස්සේ නෑ. හොඳයි. ඒ මොකවත් එහෙම හොඳයි. ඔය தত্ত্বය තුල Tamanට තේරෙනවද හිතේ ලොකු නිදහසක්, තෘප්තිමත් භාවයක්, ඉස්සෙල්ලා තරම් හිතේ බරගතියක්, හිර වෙන ගතියක්, නැත්තම් දුක් දුම්නස් අඩු වෙච්ච ගතියක් දැන් තේරෙනවද? එහෙමයි සවනහස අර ලොකෝම බරක් නැහැ. හරි. ඊළඟට මේ ඔහේ ඉන්න පුළුවන් ඕනේ තරමක්. සක්මනත් ඕනේ තරම් වෙලා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඕන වැඩක් එහෙම සැහැල්ලෙන් ගන්න පුළුවන්. ඒක ඒක වෙහෙසක් නෑ. අන්න හරි. ඉස්සර නම් වෙහෙසනේ. ඔව්. දැන් පොල් ගානක වුණත් සමහරක් විට ඒක වෙහෙසක් වගේ දැනෙනවා. ඔව්. දැන් එහෙම මොකොත් එහෙම දැනෙන්නේ නැහැ. හොඳයි. ඒක තමයි වෙන්නත් තියෙන්නේ. දැන් අනිත් කටයුතු වලට සාමාන්‍ය පරිදිම කටයුතු කරනවා. හැබැයි හිත ඒ කටයුත්ත දැඩිව ග්‍රහණය කරගෙන නැහැ. ඒ වගේම මේ කරන කටයුත්තත් එක්ක ගැටීමක් නැහැ. දැන් හිත තියෙනවා බොහොම සංසුන්ව. හිත තියෙනවා Taman එක්ක. හිත තියෙනවා නිකන් බොහොම සැහැල්ලුවෙන්. ඔන්න ඔය தත්ත්වය නිතරම දැන් තව තව පුරුදු කරන්න. දැන් ඔය தත්ත්වය බහුලීකృత කරන්නයි තියෙන්නේ. ඉතින් ඔන්න අනිශ්චිත தත්ත්වය බහුලීකృత කරලා කරලා කරලා තමයි ඊට පස්සේ යන්න තියෙන්නේ. විපස්සනාවේ මෙන්න මේ අනිශ්චිත භාවය හොඳින් හඳුනා ගන්න ඕනේ. මේ தත්ත්වය ආවට පස්සේ පුළුවන් තරම් මේ தත්ත්වය තුළ හිත ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කරාට පස්සේ තමයි ඊළඟ පියවරට යන්න පුළුවන්. ඒ නිසා දැන් අනිකුත් කටයුතු කරද්දිත් බලන්න පුළුවන් මට අර පුරුදු අනිසිත භාවයට හිත ගන්න. ඒක මම එක උදාහරණයක් ඔන්න දැන් අතු ගානවා. අපිට මේ අතුගාන වැඩේදී මෙතෙක් මම ওই දේ කරලා නැහැ කියලා දැන් උත්සාහත් වෙලා බලන්න අතුගාද්දිත් මට පුළුවන් ද හිත අතෙන්ට ගන්න. ඊට හිතන්න දැන් කොහේ හරි වෙන ගමනක් බිමනක් යනවා. එතෙන්දිත් යන්න දීලා හිත අතන තියන් යන්න බැරිද? පුළුවන් සල්සර්. දැන් අර දැන් ලානෙට වුණත් මෙතනින් පටන් ගත්තට පස්සේ මේ දැන් කයට හිත ගන්න ඕනේ කියලා හිතුවත් මම දැන් මෙතන කියලා හිතුවත් අතෙන්ට එනවා. එතෙන්ට එනවා. ඊට පස්සේ දිගටම එහෙම යන්න පුළුවන්. යනවාද දන්නේ නැති වෙනවා. හරි හරි. ඕක දිගට කරන්නකෝ බය වෙන්නේ නැතු. සනන්සාර අනිශ්චිත කියන එයාට ඒක තේරුනේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ හිත මොනවා හරි අල්ලගෙන ඉන්නේ. ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒකට කියනවා නිශ්චිත භාවයක් කියලා. හේතු වෙලා ඉන්නේ මොකක් හරි. මොකක් හරි හිතක් සාමාන්‍යයෙන් අරමුණක් හිතන දැන් මේ මේක කියලා. දැන් මේ අරමුණක් කියලා ගත්තොත් මේ අරමුණ දැඩිව ග්‍රහණය කරන් තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. නැත්නම් මේ අරමුණ ලං වෙලා ඉන්නේ. නැත්නම් මේ අරමුණ තුල බැහැගෙන ඉන්නේ. අන්න ඒ වගේ සාමාන්‍ය ඉතින් අපේ හිත ක්‍රියාත්මක කරන ස්වභාවයක් තියෙනවා. බුදුහාමුදුර කියන්නේ උපය, උපාදාන, චේතසෝ අබිනිවේෂ ඔන්න වගේ කියන්නේ සමහරලාට මේ අරමුණක ලං වෙලා ඉන්නවා නැත්නම් අරමුණ දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා නැත්නම් අරමුණ තුලට கிඳා බහැලා ඉන්නවා අරමුණ තුල දැවටිලා ඉන්නවා නැත්නම් මේ අරමුණ ගැන ගත්ත මොකක් හරි දෘෂ්ටියක ඉන්නවා ඔන්න වගේ හරි පුදුම විදිහට හිත පැටලිලා ඉන්නේ අපේ සාමාන්‍ය ස්වභාවය නමුත් දැන් මේ විපස්සනාව හරහා හොඳට මේ සතිපට්ඨානෙ දියුණු කරන්න දියුණු කරන්න ඔය ඒ දැඩි ග්‍රහණය ටික ටික අඩු වෙලා යනවා. ඒක එකපාරටම අඩු වෙන්නේ නැහැ මේ දැඩි ග්‍රහණය අඩු වෙන්න නම් විශේෂයෙන්ම අපේ හිත තුළ ප්‍රඥාවක් වර්ධනය වෙන්න ඕන. ඒ ප්‍රඥාව වර්ධනය වීම තමයි ඔය විශේෂයෙන්ම ඔය ධාතු මනසිකාරයෙන් කරලා දෙන්නේ. ධාතු ගුණ ටික හොඳට මතුවෙන්න ඇරලා ඒ ධාතු ගුණ ටික හොඳට බලනවා. මොකද්ද මේකේ ඇත්ත වශයෙන්ම ක්‍රියාකාරීත්වය මොකද්ද? අන්න ටික ටික ටික ටික ධාතු ගුණ ටික ප්‍රකට වෙනවත් එක්ක ධාතුන්ගේ ධාතුන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නවා. එතකොට මේ ඇතුලේ ප්‍රඥාවක් වර්ධනය වෙන්නේ. දැන් මේක කොයිතරම් පොත් බැලුවත් මේ தත්ත්වෙ එන්නේ නැහැ. පොත් බැලුවා කියලා මේ අනිසිතතාවය එන්නේ නැහැ. අපි බණ ඇහුවා කියලා අනිසිතතාවය හිතන්න අමාරු වෙයි කියලා. අනිසිතතාවය එන්න නම් පුහුණු කළම ගන්න ඕනේ. හිතට පෙන්නලා දෙන්න ඕනේ. මේ අරමුණු හොඳට හිත එකඟතාවයක් හදාගෙන ඒ එකඟ වෙච්ච හිතට මෙන්න මේ ධාතුන්ගේ යථා ස්වභාවය පෙන්ලා දෙන්න ඕනේ. අන්නේ යථාභූත මේ ධාතුන්ගේ යථා ස්වභාවය පෙන්ලා දුන්නා නම් අන්න මේ ඒ ධාතුන් ටික නැත්තම් මේ අපි ගත්ත සංස්කාර ටික අත හැරෙනවා. ඒකයි බුදුහාමුදුර කියන්නේ යථාභූත ඥාන දස්සනං නිබ්බිදත්තාය. හොඳට මේ ඇත්ත ඇති සැටියෙන් දැක්කනම් වර්තමාන වශයෙන් මේ පැනනගින විවිධාකාර ධාතු ස්වභාවය නැත්නම් වේදනා ස්වභාවය නැත්නම් මේ හිතේ පහළෙන සිතුවිලි ස්වභාවයන් මේ කොයි දෙයක් වළංගුයි. වර්තමාන වශයෙන් පැනනගින ඕනම අරමුණක්. මේ දේ හොඳට බැලුවා නම් අන්න මේගොල්ලෝ අපිට කියලා දෙනවා ඒගොල්ලන්ගේ ඇත්ත ඇත්ත ස්වභාවය. මේවා ඇති වෙලා නැති වෙලා නැහැ හැටි ඒගොල්ලෝ පෙන්නනවා. අන්න එතකොට අපිට අනිත්‍ය ස්වභාවය වැටහෙනවා. ඊළඟට මේ මේ වගේ ඇවිතිලා නැතිලා යන දෙයකින් මම කොහොමද සතුටක් බලාපොරොත්තු වෙන්නේ? ඒක මොහොත එක මොහොතක්වත් එක විදිහට තියෙන්නේ නැහැනේ. අන්න දුක්ඛ ස්වභාවය වැටහෙනවා. අන්න මේවා පාලනය කරන්න බෑ. මේවා වෙන වෙන හේතුන් නිසායි හටගන්නේ කියලා අන්න මේවා තියෙන අනාත්ම ස්වභාවය වැටහෙනවා. අන්න මේ විදිහට ත්‍රිලක්ෂණේ වැටහෙන්න වැටහෙන්න මේවා යථා ස්වභාවය වැටහෙන්න වැටහෙන්න අන්න මේ ටික අතහැරෙනවා. අතහරිනව නෙමෙයි අතහැරෙනවා. බුදුහාඳුර කියනවා මේ ඇත්ත ඇටසැටියෙන් වැටහෙන්න වැටහෙන්න මේ ටික අතහරින්න ඕනේ කියලා චේතනාවක්වත් අලුතෙන් පහළ කරන්න ඕනේ නැහැලු. ඉබේටම වෙනවලු. ධර්මතාවයක් වශයෙන්ම සිද්ධ වෙනවලු. ඒ තරමට ඇත්තම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාර හරීම ප්‍රමාණිකූලව වැඩෙන පාරක් තියෙනවා. කියන්නේ තනිකර හේතුඵල ධමයක් මෙතන තියෙන්නේ. හේතුන් ටික අපි හොඳට සකස් කරගෙන මේ විදිහට බලායන බලායන යනකොට භවනාවේ දිනදා ගන්නට යෙදෙනකොට ඒ උවමනා කරන ධර්මතාවයන් ටික වර්ධනය වෙනවා. එතෙන්ට ආවනම් ඉබේට ඊළඟ පියවරටපත් වෙනවා. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් ඔය தত্ত্বය වර්ධනය කර ගැනීම සඳහා පුළුවන් තරම් බහුලීකృత කර ගැනීම සඳහා උත්සාහත් වෙන්න. දැන් අනිත් කටයුතු කරද්දිත් හිත අතන තියාගෙන කරන්න. ඇවිදිනකොටත් හිත අතන තියාගෙන කරන්න. කෑම බීම අනුභව කරනකොටත් හිත අතන තියාගෙන කරන්න. අතුපතු ගන්නකොටත් හිත අතන තියාගෙන කරන්න. පුළුවන් තරම් හිත නිදහස්ව, නිස්කලංකව අරමුණු ග්‍රහණයකින් තොරව පැවැත්වීම සඳහා උත්සාහත් වෙන්න. හොඳයි. හොඳයි. තේරුවන් සම්මා ගරු ස්වාමීන් වහන්ස මම අවුරුදු දෙකක් පමණ භාවනාව කරගෙන යන්නේමි. මේ මාගේ දෙවෙනි වැඩසටහනයි. පර්යංක භාවනාව වැඩි වශයෙන් කරගෙන යන අතර මෙවැනි වැඩසටහනකදී සක්මන් භාවනාවද කරගෙන යන්නේමි. ආනාපාන සති භාවනාව ටික වේලාවක් සිත විසිරී ගොස් පසුව සංසුන් වේ. හුස්ම රැල්ල ඊතා සියුම් නොදෙනී යන තරමට වේ. පළමුව සිහින් ආඩිය දැමීමක් මෙන් දැනෙන අතර පසුව ඇඟ සිසිල් වේ. සැහැල්ලු වේ. ආසනයේට ගැටෙන තැන් පමණක් දැනෙන අතර මුළු ඇඟම නොදැනී යයි. දිව උඩ තල්ලට තද වේ. එවිට මාහට ඇස් ඇරීමටවත් භාවනාවෙන් නැගිටීමටත් නැගිටීමටවත් සිත් නොදේ. නිදි නැති බව වැටහුණත් මොකද්ද නැත්තේ? නිදි නිදි නැති බව වැටහුණත් සිතවිලි නැතුව නිකම්ම සිටිනවා වගේ. එය මට කීමට නොතේරේ. පැයක් හෝ එකමාරක් දෙකක් පමණ මේ අවස්ථාවේ සිටීමට හැකිය. සිතවිලි නැහැ. හුස්ම ගැන හිතන්නත් මතකයක් නැහැ. එසේ දිගටම ඉන්න ආසයි. මා යන විදිය හරිද වැරදිදයි නොදැනෙමි. කරුණාවෙන් ඒ ගැන පහදා දෙන්න. හොඳයි කාගෙද කියලා දැනගන්න පුළුවන්ද ඒකත්? සක්මන් භාවනාව කියලා. ආ කමන්නේ කාගෙද කියලා ආවනම් පොඩ්ඩක් අපිට කතා කරන්න පුළුවන්. ඔව්. පොඩ්ඩක් ඉස්සරහට එන්න. එතකොට කාලයක් තිස්සේ භාවනා කරනවද? එහෙමයි සර්. කොච්චර කාලයක්? අවුරුදු දෙකක්. දෙකක් විතර. දිගටම නිසන්වනටද ආවේ? නෑ. ඒ කොළඹ විපස්සමේ. ආ. ඒකටත් යනවා. ආ ඒකටත් යනවා. ඔව්. එතකොට දිගටම සතිය දිනු කරන එක කළා. එහෙමයි. එතකොට ඒ කියන්නේ අපිට දැන් නිකන් සක්මනක යෙදෙනවා නම් සක්මනේදී හිත එළිය එහෙම යන්නේ නැතුව අරමුණේම තියන් ඉන්න පුළුවන්ද? සක්මන පුළුවන් මගේ දෙදෙනාම වැඩි සක්මන් කෙරෙන්නේ නැහැ ඉඩ නැති නිසා වැඩි මෙහි වගේ තැනකට ඒ භාවනා තැනකට ගියාම තමයි ඒක කරන්නේ නැත්නම් ඉතින් මං අර හඩවිලා ආනාපාන සතියම තමයි කරන්නේ කරන්නේ ඒ කියන්නේ දැන් සක්මන ඒ කියන්නේ කෙරෙලම නැද්ද කරනවා ඔව් කරනවා සක්මන කරනවා දැනෙනවා ඒ කකුල එහෙම හොඳට දැනෙනවා තියෙන තැන්වල තද ගතිය ඊට පස්සේ අර මැද සිසිල් ගතිය දකුණු පැත්ත නිකන් තියෙනකොට බුරුලයි වගේ අර වම් පැත්ත තදයි වගේ එහෙම ඒ වගේ දැනෙනවා. හරි. එතකොට ආනාපාන සතිය දිගට වඩද්දී ඒක මට පොඩ්ඩක් විස්තර කරන්න කොහොමද දැනෙන්නේ කියලා? ආනාපාන සතිය දිගටම කරගෙන යනවා. ඒක ඉස්සෙල්ලා අර අමාරුවෙන් එහෙම එහෙම කරගෙන තමයි ගියේ. දැන් අරමුණක් නෑ වගේ ඉන්න පුළුවන්. ඔව් එහෙම ඉන්නවා. දැන් ආනාපාන සතිය කොච්චර කල් වැඩුවද? ආ දැන් ඉතින් අවුරුදු දෙකක් විතර මම ගෙදර ආනාපානෙම කරා. ඉඳ තියෙනවා. ඔව්. නිදහස් ඉතින් මම භාවනාව තමයි කරන්නේ. කරන්නේ. හොඳයි. එතකොට ආනාපාන සතියේ අපිටම හිත සංසුන් වෙලා හුස්ම රැල්ල නොදැනී ගිහිලා වගේ ඒ தත්ත්වේ පවත්වන්න පුළුවන් ගතිය කොච්චර කාලයකට කලින් වගේද ආවේ? අවුරුද්දකට කලින් වගේද? ඊටත් කලින් වගේද? නෑ. ඊට පස්සේ වගේ තමයි ආවේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රසවාස දිහා හොඳට බලාගෙන හිටියා. ඊළඟට හුස්ම රැල්ල සංසුන් වෙන්න ගත්තා, සූක්ෂම වෙන්න ගත්තා. හිත එතකොට අරමුණකින් තොරව වගේ තියෙනවා. එහෙමද? ඔව්. ඊට පස්සේ මොකද උනේ? ඒ කියන්නේ මං කියන්නේ අවුරුද්දකට පස්සේ දැන් කලින් ඕක වුණා කියලා හිතන්න. ඊට පස්සේ මොකද උනේ? දැන් එහෙම අරමුණක් නැහැ පස්සේ බැලුවම එහෙමම ඉන්නවා. ඊට පස්සේ ඉතින් මම <laughs> පස්සේ ඉතින් නැගිටිනවා. එහෙම ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. එහෙම හැම තිස්සෙමම නෙවෙයි. ඒ දැන් හැම තිස්සෙම වාඩි වුණාම නෙවෙයි. ගොඩක් වෙලාවට එහෙම අර සංසුන් වෙලාවට එහෙමම ඉන්න පුළුවන්. හොඳයි. එතකොට ඔය தත්ත්වයේ ඉන්නකොට මොන හරි දේවල් කායික වශයෙන් දැනීමකුත් නැද්ද? නැහැ. මොකුත්ම නැහැ. දැන්. හොඳයි. එතකොට හිත හිතේ සිතුවිලි එනවා යනවා මුකුත් නැත්තන්ද? සිතුවිලි නෑ අන්තිමට මතක නෑ මං නිදිත් නෑ කියලා දැනෙනවා. ඒ වුණාට සිතුවිල්ලක් කියලා දෙයක් නෑ මට. මුකුත් නෑ. හොඳයි. එතකොට හැමදාම ගෙදෙද්දී ওই තත්වෙන් ඉන්නවද? හැමදාම කියන්නේ ගෙදර නිකන් ප්‍රශ්න ගොඩක් වගේ තියෙනකොට නම් බෑ එහෙම. නැති වෙලාවට ගොඩක් වෙලාවට එහෙම ඉන්න පුළුවන්. එතකොට කායික වශයෙන් අපි ආනාපාන සතියේ පොඩි දුරක් ගිහිල්ලා කායික වශයෙන් දැනෙන වේදනාවන් වගේ දේවල් එහෙම බැලුවද? ඉස්සර තිබුණ හැම වේදනාවක් එනවා. ඒ වේදනාව එනකොට එහෙම ඉතින් ඒක හිතනවා. හිතනවා. ඕ වේදනාව ගැන ඒක මෙනෙහි කරා. හහ්. කොච්චර කාලයක් වගේ? ඒකත් මට එහෙම මතක නැහැ. ඉතින් ටිකක් එහෙම මම අර පුටුවේ වාඩි වෙලානේ ඉන්නේ. වේදනාවක් ඉන්නේ නැහැ. එච්චරම ඉතින් වේදනාවක් කියලා නෑ අර. ඔව්. දැනද. එදිනදා කටයුතු වලදී හිතේ සිතුවිලි ස්වභාවයන් කොහොමද? ඒ කියන්නේ හුඟක් සිත සිතුවිලි බහුලද? සිතුවිලි මම ගොඩක් වෙලාවට කට්ටිය නැහැ. ඉතින් මගේ වැඩ ටික කරගෙන යන එක විතරයි තියෙන්නේ. ඉතින් එහෙම නෑ. හදිස්සියකින් තමයි ඉතින් අර මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් එතකොට ඉතින් කලන්දර ප්‍රශ්නයක්. දැන් කට්ටියත් එක්ක ඉන්නකොට කොහොමද හිත තත්ත්වය? සම්පූර්ණයෙන් විසිරලාද? කට්ටියත් එක්ක ඉන්නකොට ඔව් මොකද්ද හිතේ තත්ත්වය අපි තුමු දැන් ගෙදර කට්ටිය ඇවිල්ලා දැන් හුඟා කලබලකාරී නම් හිතේ තත්ත්වය මොකද්ද හිතේ තත්ත්වය එතකොට මම භාවනා කරන්න වැඩියෙන්ම යන්නේ නැහැ ඔව් එතකොට මොකද වෙන්නේ හිතට හිතට ඉතින් නිකම්ම එහෙම ඒ කියන්නේ කියන්නේ මහා ලොකු දෙයක් නෑ. ඔව් එහෙම ඇල්ලි ඇල්ලි එහෙම යන්නේ. වෙලාවට තරහා එනවා. ඒව තියෙනවා. නැතු ඉතින් අර අර වැඩි ඉන්නේ නිකන් නිසා ওই ටික තමයි භාවනා කරාම උදේ හවස මට දැනෙන්නේ. අපි පොඩි වෙනසක් කරලා බලමු. දැන් ආනාපාන සතියෙන් හුඟාක්ම ඔය අර මුකුත්ම නොදැනෙන තත්ත්වයට යන්න එපා. ඒක එන්න කලින් මේ පොඩි වෙලාවක් ආනාපාන සතිය දැන් ආනාපාන සතිය කොච්චර වෙලාවක් වැඩුවහමද ඔය තත්ත්වයට හිත ගන්න පුළුවන්. පැය භාගයක් පැය භාගයක් විතර යනකොට එහෙනම් එච්චර දුරට යන්නේ නැතුව හිතන්න විනාඩි 10ක් විතර ආනාපානෙ ඉන්නවා. පොඩි වෙලාවක්. ඉඳලා ඉවරලා ඊළඟට බලන්න කයේ මොනවද දැනෙන්නේ කියලා. දැන් පුටේ වාඩ්ලා ඉන්නේ. පුටේ වාඩ්ලා ඉන්නකොට කයේ මොනවද දැනෙන්නේ කියලා බලන්න. ඒ ඒ දැනෙන ස්වභාවයන් වලට හිත පොඩ්ඩක් යොමු කරන්න. දැන් ආනාපාන සතියෙන් අපි හිත හදාගත්තා, එකඟතාවය හදාගත්තා. ඒ එකඟතාවය දැන් මේ කායික වශයෙන් දැනෙන දේවල් නිරීක්ෂණය කිරීම සඳහා අනිවාර්යෙන් යොදන්න ඕනේ. එහෙනම් අපි කියන්නේ ආනාපානෙන් හදලා දෙනවා ওই වගේ සමාධි. ඒවැ විපස්සනා පැත්තක් ඒ තරම් වර්ධනය වෙලා නැහැ. ඒ නිසා අපි එතෙන්දී පරිසම් වෙන්න ඕනේ. ඒ නිසා අපි ඒ කියන්නේ ආනාපාන සතිය එක්කම යන්න පුළුවන්. එතකොට අපි යන්න පුළුවන් වෙන්නේ මේ අරමුණක් අරමුණක් වශයෙන් පුළුවන් දැක ගන්න පුළුවන් තත්ත්වයට අපි ගන්න ඕනේ. දැන් මෙහෙම හිතන්න. ආනාපාන සතිය එක්කම යනවා ඒ යනකොට නිකන් කායික වශයෙන් නිකන් ප්‍රීති ස්වභාවයක් එනවා නැත්තම් සැහැල්ලුවක් එනවා ඒ සැහැල්ලුවක් ආවහම ප්‍රීතියක් ආවහම පුළුවන් නම් ඒ අරමුණෙන් එළියට ඇවිල්ලා ඒක විපස්සනා කරන්න අන්න ආනාපාන සතියේ විපස්සනාව කරා යන්න පුළුවන්. සමහරවිට ඒක ටිකක් සියුම්. එතන තියෙනවා යම් කිසි يعني ටිකක් සූක්ෂමව බොහොම ප්‍රඥාවන්තව ඕනේ එතන යන්න. හුඟක් දිනකට ඔතන ටිකක් අමාරුයි. ඊට වඩා ලේසි ආනාපාන සතියේ ටිකක් දුරින් ඇවිල්ලා විනාඩි 10ක් විතර වඩලා හිත එකඟතාවය හදාගෙන බලන්න කයේ මොනවද දැනෙන්නේ කියලා. කායික වශයෙන් දැන් පුටු වේවලා ඉන්නකොට දැන් කයේ දැනෙනවනේ ඒත් යමක්. අර ඒකයි මං කිව්වේ හුඟා කානාපානයේ ගැඹුරටම ගියොත් මුකුත් දැනෙන්නේ නැතුව යනවා. ඊට කලින් ගන්න ඕනේ නිසා. විනාඩි 10න් ගන්න. එතකොට කායික වශයෙන් දැනෙන දේවල් තේරුම් අරගෙන ඒ දැනෙන ප්‍රධාන තැනකට හිත යොමු කළා එතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. හොඳට නිරීක්ෂණය කරන්න මෙතන නිකන් අර හොයනාසුලුව අනේ හොයනාසුලුව බැලීමේදී තමයි බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ. දැන් ඔතෙන්දී අපිට ඒ කියන්නේ අපි අපි තේරුම් ගන්න ඕනේ බුදුහාඳුර මේ එක සමාධියක් විතරක් හදලා තේරුමක් නැහැ. බුදුහාඳුර පෙන්වනවා ඉන්ද්‍ර ධර්මයන් පහක්. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඉතින් විශේෂයෙන්ම සතිය, සමාධිය, ප්‍රඥාව කියන ගුණධර්ම තුන අත්‍යවශ්‍යයි මේ ගමනට. ඉතින් ඒතකොට මෙතෙන්දී මම දැන් යොමු කරන්න හදන්නේ පොඩ්ඩක් ප්‍රඥා පැත්තකට දාන්න. ඉතින් ඒ නිසා හිතේ සමාධිමත් භාවය දැන් හැදිලා තියෙනවා. හැබැයි සමාධිය තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉස්සරහට ගන්න ඕනේ සතියයි ප්‍රඥාවයි. ඒකට තමයි දැන් උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මෙහි මෙහි ඉන්න ටිකේ වැඩියෙන් සක්මන් කරන්න. සක්මනේදී පුළුවන් තරම් දැනෙන දේත් එක්ක ඉන්න. දැනෙන දේට වෙන්නේ මොකද්ද කියලා බලන්න. පාදයක් වදිනවා පොළවේ. එතන අපි දුන් තද ගතියක් තේරෙනවා. තද ගතියත් එක්ක ඉන්නවා. ඊළඟට කුණුසුම් ගතිය දැනෙනවා. ඒකත් එක්ක ඉන්නවා. සිසිල් ගතිය දැනෙනවා. ඒකත් එක්ක ඉන්නවා. මේ පුළුවන් තරම් මේ ධාතු ලක්ෂණ මතු කරගනිමින්, තේරුම් ගනිමින් මේවට මොකද්ද වෙන්නේ කියලා බලබලා යන්න. ඉඳගත්තාමත් ආනාපාන සතිය පොඩි වෙලාවක් ඉඳලා කයේ දැනෙන දේවල් ඒත් අර වගේම දේවල් තමයි දැනෙන්නේ. තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති ඕවම තමයි දැනෙන්නේ. ධාතු ලක්ෂණ ටිකක් තමයි දැනෙන්නේ. අන්නේ දැනෙන දේවල් හොඳට හඳුනා ගනිමින් කාලය ගත කරන්න. ඔය ටික කළා මට තවස් කීපකින් ආයි කියන්නකෝ. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම ඊතා දීර්ඝ කාලයක සිට අවුරුදු 7ක් පමණ භාවනාවට භාවනාව ප්‍රගුණ කරමි. මෙහි පැමිණි දෙවෙනි වතාවයි. මාහට අද දින ලැබුණු භාවනා අත්දැකීම් මෙසේ. සක්මන් භාවනාව. සක්මන් මළුවේ වම දකුණ වශයෙන් පාදයේ දැනීම නිරීක්ෂණය කළෙමි. එහිදී වැලි පොළොවේහි පාදයේ වැදෙන විට නැවත එසවෙන විට පාදයට දැනෙන දැනීම් හොඳින් නිරීක්ෂණය කළෙමි. මට ටික වේලාවක් මෙසේ සක්මන් කරන විට පාද දෙස රවුමක් ආකාරයෙන් පාද දෙක රවුමක් ආකාරයෙන් ක්‍රියාත්මක වන බව හැඟිනි. බයිසිකලයක් පදින ආකාරයට. තවත් ටික වේලාවකින් එම දැනීම් ක්‍රමෙන් මාගේ ආස්වාස ප්‍රාස්වාසය කෙරෙහි ඇදී ගියේය. ඉන්පසු ක්‍රමෙන් ආස්වාස ප්‍රාස්වාසය හා පාදේ පියවරද එකිනෙක යාවි චක්‍රයක් මෙන් වූ ආසේ මට දැනිනි. තවදුරටත් එම චක්‍රය ආස්වාසය උදරය පාදයේ ආකාරයට ස්ථාන තුනකට දැනුනි. පසුව ඒද වෙනස් වී පියවර තබද්දී එක් ආශ්වාසයක් හා ප්‍රශ්වාසයක් ඉතා දීර්ඝ ලෙස දිග කාලයක් සිදුවිනි. තව දුරටත් දැනීම මත සිටිමි. මුල් ක්‍රියාව එකම ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවක් ලෙස මනසට වැටහුණි. මේ අවස්ථාවෙන් පසු මම සක්මන නතර කළෙමි. පොඩි දෙයක් කියන්න ඕනේ මේ සක්මනේදී හැබැයි ආනාපානය වඩනවට වඩා හොඳයි සක්මනේදී මේ යටිපතුලේ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන් නම් එතන ලොකු අභ්‍යාසයක් හම්බ වෙනවා. මොකද අපි ආනාපාන සතිය ඉතින් ඉඳගෙන කරන්න පුළුවන්නේ. මොකද සක්මනේදී අපි හොඳට මේ යටිපතුලේ හිත පවත්වමින් එතන එතන සිද්ධ වෙන දේ දැක ගැනීම හරහා ලොකු අභ්‍යාසයක් හිතට හම්බ හොඳට හිත මෙහෙවන්න පුළුවන් ගතිය හැදෙනවා. කියන්නේ මෙතෙන්දී අපි හිත එක තැනම තියා ගැනීම කියන්නේ එක පැත්තක් සමාධි පැත්ත. නමුත් සතිය වර්ධනය වීම හොඳට සක්මනේදී සිද්ධ වෙනවා. මොකද අරමුණ නිරන්තරයෙන් වෙනස් වෙනවා. අපි වම් පාදයේ පොළවේ වදිනකොට එතෙන්ට හිත ගන්න ඕනේ. ඒ වගේමයි කය දැන් නිකන් ඉන්නව නෙමෙයි ඉස්සරහට චලනය වෙනවා. ඊළඟට ඔන්න දකුණු පාදයේ හිටින්නේ වෙන තැනක. අන්න අපිට හිත යොදන්න නැත හිත යොමු කරන්න අවශ්‍ය වෙනවා අර දකුණු පාදයේ දැන් තියෙන තැනට. අන්න එතකොට මෙහෙවීමක් කරන්න වෙනවා වමනා තැනට. අන්න අපි ටික ටික අපේ අපේ නැත්තම් අපේ අනසකට අන්න හිත ටිකක් නතු වීමක් සිද්ධ වෙනවා. නැත්නම් අපේ පාලනය යටතට දැන් හිත ටික ටික එනවා. අපිට උවමනා තැනට හිත යොමු කරන්න පුළුවන් ශක්තිය හැදෙනවා. ඒ නිසා අපිට ඒ ගතියක් එන්නේ නැහැ මේ සක්මන කරද්දිත් නාසිකාග්‍රේම හිත ඔහෙ තියාගෙන යන්න ගත්තොත්. ඒ නිසා සක්මනේදී සක්මන කරන්න. සක්මනේදී ආනාපාන සතිය කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට සක්මනේදී වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. එතෙන්ට හිත ගන්නවා. ආයි ඊළඟට දකුණු පාදයේ ස්පර්ශ වෙනවා. එතෙන්ට හිත ගන්නවා. ආයි වම් පාදයේ ස්පර්ශ වෙනවා. එතෙන්ට හිත ගන්නවා. එතකොට උමනා උමනා තැනට අපිට උමනා උමනා තැනට දැන් හිත අපි ගන්නවා. මුලින් හිත හිත අපිව ගත්තා. දැන් ඔන්න අපි හිත ගන්නවා අපිට උමනා තැනට. ඒ නිසා මෙතන පොඩ්ඩක් හදාගත්තා නම් හොඳයි. හරි. පර්යංක භාවනාව ආස්වාසය හා ප්‍රස්වාසය අරමුණු මත භාවනා කරමි. ආස්වාස ප්‍රස්වාසයේ නාසිකාග්‍රේ මත සිහිය පිහිටුවීමේදී චක්‍රයක් ආකාරයෙන් ඒ සිදුවන බව දැනේ. එය කෙරෙහි අවධානය යොමු කරගෙන සතිමත්ව සිටින විට එය ක්‍රමයෙන් වෙනස් වී තැම්පත් වන බවක් දැනේ. පසුව කිසිම දෙයක් නොදැනෙන, නොතේරෙන තැනකට සිත යොමු වී සිත නින්දකට වැටුණාසේ පසුව සිටේ. මේ කාලයේදී සමහර විට එක් එක් ධර්ම කරුණු ගැන හෝ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ දර්දා වහන්සේ අභියස සිටින ආකාරයක් සිතට දැනේ. මාගේ භාවනා අත්දැකීම් මෙසේ. තවදුරටත් ඉදිරියට භාවනාව කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. හොඳයි. හොඳයි. දැන් ආනාපාන සතිය යනකොට හිත සියුම් වෙනවා. සිත සියුම් වුණාම ඔන්න ඔය කියන தත්ත්වයට එන්න පුළුවන්. කියන්නේ අරමුණ සියුම් වුණාට පස්සේ දැන් එක පැත්තකින් හිතට බැස ගන්න තැනක් නැහැ. ඔක ඉතින් වඩාම නිවැරදික වෙනවා නම් විඥාණයට බැස ගන්න තැනක් නැති වෙනවා. එතකොට මොකද කරන්නේ? අර අපේ ඇතුලේ තැම්පත් වෙලා තියෙන විවිධාකාර සංඥා ස්වභාවයන් ඉස්සරහට එනවා. එතන එකතකින් භාවනාවේ අපිට හම්බ වෙන උගුලක් වගේ කියලා තමයි කියන්න වෙන්නේ. සංඥා ටිකක් ඔන්න ඉස්සරහට එනවා. අන්න අපිට ජයසිරි මහබෝධිය පේන්න ගන්නවා, නැත්නම් රුවන්වැලිසෑය පේන්න ගන්නවා. ඉතින් මේ චරිතානුකූලව මේ පේන දේවල් වෙනස් වෙන්න පුළුවන්. මේක ඉතින් හැමෝටම වෙන්නේත් නැහැ. හැබැයි චරිතානුකූලව විවිධාකාර දේවල් වෙනවා. ඉතින් හුඟා ශ්‍රද්ධාවන්ත චරිතයකට ඉතින් මෙන්න මේ වගේ ජයසිරි මහබෝධිය පේන්න පුළුවන්, රුවන්වැලිසෑය පේන්න පුළුවන්, බුද්ධ රූපයක් පේන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අපි තුමු ඊට වඩා ටිකක් වෙනත් චරිතයකට ඔන්න සමහරට ඔන්න ඇටසැකිල්ලක් පේන්න පුළුවන්. ඔන්න මලගිය ඥාතියෙක් පේන්න පුළුවන්. ඔන්න මොනවා මොනවා හරි වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ පෙනෙන දේ එක එකනට වෙනස්. හැබැයි එන්නේ ඔක්කොම මේ සංඥා ස්වභාවයන්. ඉතින් මේකට අහු වුණොත් ඔන්න ආයි ඉතින් භාවනාව සම්පූර්ණ වෙනස් පැත්තකට යන්නේ. නොමග යාමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්දී පරිසං යුතු තැනක්. ඒ නිසා හිත සියුම් වෙනවත් එක මෙන්න මේ පේන මෙන්න මේ සංඥා හුදු මිරිඟුවක් බව තේරුම් ගන්න. මරිචික උපමා සංඥා කියලා බුදුහාඳුරෝ කියනවා. මේ මේ මෙතන මේ පෙන්නන සංඥාවන් ඔක්කොම මිරිඟු ස්වභාවයක් තියෙන්නේ. මෙතන මේ පෙන්නුවාට රුවන්වැලි සායය කියලා මෙතන රුවන්වැලි සායයක් නෑ. මේ හිතින් හදපු රූපයක්. හිතින් හදපු සංඥාවක්. මෙතන බුද්ධ රූපයක් පෙන්නුවාට බුද්ධ රූපයක් නැහැ. මේ බුදුහාඳුරෝ ඇවිල්ලා නෙමෙයි, වැඩලා නෙමෙයි. මේ මේ හිතින් හදලා තියෙන්නේ. මේ හිතින් හදපු සංඥාවක් කියලා අපි මෙතෙන්ද තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඒක බැහැර කළා නැවතත් ආනාපානෙට මෙන්න. නැවතත් හිත සියුම් වෙන්න ඉඩ හරින්න එහෙම නැත්නම් අර අපි සියුම් කරපු දෙයින් වැඩක් නැති වෙනවා. දැන් අපි මේ හොඳට සංස්කාර ස්වභාවය අඩු කරගෙන අඩු කරගෙන යන්නේ. අරමුණේ තියෙන සියුම් භාවය ඉබේට ටික ටික අඩු වෙගෙන යන්නේ. නමුත් ඒ අඩුවීම දරා ගන්න බැරි වුණාම හිතෙන් හිතෙන් ඇත්තටම විඥාණයෙන් කරන්නේ මොකද්ද? අර යට තැම්පත් වෙලා තියෙන මේ සංඥා ගොඩක් එළියට අරන් දෙනවා. ඉතින් ඕකේ පැටලුණාට පස්සේ අන්න ආයෙත් ඉතින් වැඩේ ඉවරයි. ඒ නිසා අපි මෙතෙන්දී සැලකිලිමත් වෙලා හොයන සංඥාවන් බැහැර කළා නැවතත් ආනාපානයට එන්නයි තියෙන්නේ. ගර්ථ ස්වාමින් වහන්සේ මෙවැනි පින්බර අවස්ථාවකට සහභාගී වූ ජීවිතයේ පළමු අවස්ථාවයි. ඊටාම බොහොම කැමැත්තෙන් වමනාවෙන් භාවනා කටයුතු කරගෙන යමි. සිත පාලනය කර ගැනීම ඊටමත් අසීරු වුණත් අද දෙවෙනි දිනේදී පළමු දිනේ තරම් සිත පාලනය කර ගැනීමේ අපහසුාවක් වූයේ නැත. ආනාපාන සති භාවනාව ඊට වමනාවෙන් වඩන අවස්ථාවේදී වම් කන පැත්තෙන් ඊට සියුම් ලෙස නලියන අවස්ථාවක් එනම් කඩිරැලක් නළලේ බෙල්ලේ සැරිසරනවා මෙන් දැනුනි. නමුත් එම සිද්ධිය ඉවසාගෙන භාවනා කටයුතු වල නිරත වීමෙන් සුළු මොහොතකදී එම දැනීම නැතුව ගියා. ස්වාමීන් වහන්සේ එය කුමක්දයි විස්තර කර දෙන්න. වහන්සේ පතන බෝධියකින් මහඟු ඵල ලබා හරි හරි එතකොට මේ කියන්නේ හිතේ එකඟතාවයක් හැදීගෙන එනකොට ඔන්න ඔයගේ දේවල් පෙන්눔 කරනවා. ඉතින් හිතේ එකඟතාවයක් හැදෙනවා. සමාධිමත් භාවයක් පොඩ්ඩක් පොඩ්ඩක් හැදෙනවා. එතකොට ඔන්න ඔයගේ සමහරලාට ඔන්න කූඹි දුවනවා වගේ දැනෙනවා, නිතන් නලියනවා වගේ දැනෙනවා. නැත්තම් පොඩ අත පොඩ නිකන් ගැස්සෙන්න වගේ පටන් ගන්නවා. වගේ දේවල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙක්ට කටට කෙල උනන්න පටන් ගන්නවා. ඒ පුංචි පුංචි ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ඒ වගේ එච්චරම සැලකිලිමත් වෙන්න එපා. කියන්නේ ගණන් ගත යුතුම දේවල් නෙමෙයි. ටිකට දිගට භාවනාව කරගෙන යන්න. භාවනාව දැන් වැඩෙනවා කියන්න ආපු ලකුණක් කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. දිගට භාවනාව කරගෙන යන්න. හොඳයි. ඒතර අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. අවතරයි ස්වාමීන් වහන්සේ. අද ස්වාමීන් වහන්සේ මම මේ පළවෙනි වතාවට මෙහි වැඩසටහනට සහභාගී වුණේ. මේ දවස්වලදී ඇත්තටම මම අද වෙනසක් දැක්කා. මගේ මගේ වෙනසක් දැක්කා. ඉතින් මම එතනින් යම්කිසි පොඩි සතුටකුත් ඇති වුණා. අද මම දහවල් ආහාරින් පස්සේ භාවනාවක් කරන්නේ නැහැ ඒ වෙලාවේ මොකද ඇඟි පොඩ්ඩක් අපහසුතාවයෙන් පොඩ්ඩක් නිදාගත්තා නිදාගෙන අවදි වෙලා මම සිසිල්පැන් එකක් පානය කරලා ඇවිල්ලා පරියන්ක භාවනාව යෙදුණා යෙදෙනකොට විනාඩි 20ක් විතර මම මේ ආනාපාන සති භාවනාව කරනකොට ඇත්තෙන් මගේ සිතුවිලි සියල්ල ඉවත් වෙලා ගියා බාහිර සිතුවිලි ඉවත් වෙලා ගියා ඉවත් වෙලා ගියා ශරීරයට බොහොම සැහැල්ලුවක් දැනුණා පුළුන් රොදක් බවට වගේපත් වුණා ශරීරයේ තිබුණ විය අතේ පහේ තිබුණ අමාරුකම් සියල්ල නැති වෙලා ගියා. ඉබේම වම් මත ආවා ඇවිල්ලා වම් මත උඩින් දකුණු අත ඉබේමපත් වුණා. මේක ඇත්තටම කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මුළු අහස පුරාම දම්පාටට හුරු විශාල වලාකුළු වාගයක් වාගේ මට දැනුණා වට කරගත්තා වාගේ. ඉතින් මෙතෙන්දී ඇත්තසෙම සියලු සිතුවිලි සියල්ල නැති වුණා. මම නිකන් එහෙම නිකන් සමාජ තත්ත්වයකටපත් වෙනකොට මට හිතුණා මේ මේ සමාධිය ඇත්තටම මට වැඩි වෙලාවක් පවත්වාගෙන බැරි වෙයිද කියන එක මට නිකන් අදහසක් ඇවිල්ලා මම එහෙම මේ කොහොම හරි දැන් පැයකමාරක් දෙකක් විතර මේ වෙනකොට මම ඇත්තටම ප්‍රීති සුඛ විචාරක විචාර මේ විතක් විචාර ප්‍රීති සුඛ ඒක අර්ථය යන මට හිතුණා මේක ඇත්තටම මම මේක මේ ධානයකට යන ගියොත් මට මෙතන හොඳයි කියන එක මට අදහසක් ඇතුණා. මම ඒ නිසාම ධානය පළවෙනි ධානය මම ප්‍රාර්ථනා කරලා මම පළවෙනි ධානයට සමවැදුණා ඒ වෙලාවේ. ඒ වෙලාවේ සෑහෙන වෙලාවක් මම මේ ධානයේ හිටියා. ධානයේ ඉන්නකොට මට ඇත්තටම මේ ධානය සම්බන්ධව යම්කිසි මේ ටික වෙලාවක් ඉන්නකොට මට මේකේ ඒක නිකන් තෘෂ්ණාවද දන්නේ නැහැ. මොකෙන දෙයක් ඇති වුණා. හිත මොකද්ද? තෘෂ්ණාවක්ද දන්නේ නැහැ මෙතන මේක මේ ගැන සතුටක් ඇති වෙලා ඒක මට ඉතින් මේ මේ මට නැවත මතක් වුණා මේක මේ මේ නැවත එනවා මේක මේ ආපහු ටික වෙලාවකින් නිකන් පිරිහිගෙන යන තත්වයක් වාගේ. මම මේ ධානය පිරිහෙන්න ඉස්සෙල්ලා මම නැවත මම ඇස්සරලා මේෙන් මිදුණා. මෙවැනි තත්ත්වයක් තමයි ඇතුළේ මේකේ ස්වාමීන් වහන්සේ මේ ඉදිරියට තවදුරටත් මේ தත්ත්වය පවත්වාගෙන යන්නේ කොහොමද මේ තියෙන මෙහි මේ අදහස මොකක්ද කියලා මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. මේ වෙනකොට ඇත්තටම පැයකමාරක විතර කාලයක් මේ තුන මම හිටියා මේ ධානය තුල. ස්වාමීන් වහන්සේ. ඔව්. මොකද ඉතින් මෙහෙමයි. ඒ කියන්නේ ධානවල එක එක මට්ටම් කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපිටම ඔය වගේ කියන්නේ අර කාමයන් පිළිබඳ දේවල් අයින් වෙලා හිත හිතේ කියන්නේ නීවරණ ටික යටපත් වුනහම ඒ කියන්නේ ධානයේකට ආසන්න මට්ටමක් ගන්න පුළුවන්. ඕක සාමාන්‍යයෙන් කියන්න වෙන්නේ උපචාර සමාධි මට්ටමක් කියලා. කියන්නේ ඒක තාම කියන්නේ ප්‍රධාන වශයෙන් හොඳට බැසගත්ත මට්ටමක් නෙමෙයි. ඒ බැසගත්ත මට්ටමකදී ඇතුළේ ඉඳගෙන හිතන්න හිතන එක සුදුසුත් නැහැ හිතන්න තමයි. මොකද එච්චරට අර්පණාව කියන එක ඊටවට එච්චරට ගැඹුරුයි. දැන් ඒකට හැබැයි එන පාරේ තමයි මහත්තයා ඉන්නේ. ඒ කියන්නේ හොඳට හිතේ එකඟතාවයට ඇවිල්ලා දැන් බුදුහාඳුරු කියනවානේ අර පස්සම් භයං කාය සංඛාරං අසසිසාමිති සික්කති කියලා අහලා තියෙනවද? ඒකේ ඒ අන්නේ මට්ටමේදී තමයි ඔය දැන් කායික වශයෙන් හොඳට සැහැල්ලු වෙලා නිකම් ප්‍රීති සුඛ ස්වභාවයන් පහළ වෙලා අනේ ඊට එහා ඊළඟට වෙන දැන් ඔතන ඇත්තම ලස්සනට විපස්සනාවට නම් ගන්නත් තිබුණා. නමුත් දැන් අර මෙතෙන්ට ඇලිලා හිටවි හින්දා දැන් ඒක මේ අතහැරුණා. ඒක ඇල්ල අතහැරුණා, මග හැරුණා. නමුත් ඉතින් සමාධි පැත්ත වර්ධනය වෙන බව තේරෙනවා දැන්. ඉතින් අපේ සමාධිය වර්ධනය වෙනකොට හිතේ කය සැහැල්ලු වෙනවා, කායික පස්සද්ධියක් පහළ වෙනවා, කය නිකන් පා වෙනවා වගේ දැනෙනවා. ඒ වගේ දේවල් ඉතින් ආනාපාන සතිය හරහා සිද්ධ වෙනවා. එතකොට අපි ඒක වෙන්නේ ඉඩ හැරලා අපි සංසුන්ව ඉන්න ඕනේ. අපි දැන් ඕක ගැන හිතන්න ගියොත්, ඕක ගැන අර මහත් ඇකුව වගේම තණ්හාවක් පහළ කරගන්න ගියොත් ඒකම බාධාවක් වෙනවා. ඒකම බාධාවක් වෙනවා. ඕකට උපක්ලේශ ධර්මයන් ඉතින් ඔතන තියෙන්නේ. ඉතින් ඒවා තේරුම් අරගෙන මේ වෙන දෙයට හොඳට ලස්සනට මේක වැඩෙන්න ඉඩ දෙන්න මහතර තියෙන්නේ පැත්තට වෙන්නයි තියෙන්නේ. භාවනාවට වැඩෙන් දීලා තමන් අයින් වෙන්න ඕනේ ඒකට. දැන් අපි දැන් ඔතන මමත්වයක් හදාගෙන දැන් මොන්න දැන් මට භාවනාව වැඩෙනවා දැන් ඔන්න ධානයට යනවා කියලා කියන්න ගත්තොත් එතනම අර භාවනාවට නිරුපද්දිතව යන්න බෑ. මෙතන තියෙන හරි හේතුඵල ධමයක් තියෙන්නේ. ලස්සනට මේ හේතුන් ටික සකස් වෙලා යනකොට අපි ඒ දෙයට ඉඩ දීලා අපි පොඩ්ඩක් පැත්තකට යනවනම් මේ දේ තව තව ඉස්සරහට යනවා. අපි දැන් මෙතන දැන් මන් හොඳයි දැන් නම් හොඳයි දැන් නම් ආවා මං හෙටත් මේක ගන්න පුළුවන්ද අද නම් ආවා කියලා අයව කරන්න ගියාම ඔක්කොම කැටලා යනවා. ඒ නිසා මේ ටිකට හොඳට වෙන්න ඉඩ දෙන්න තව තව සංසුන් වෙලා යන්න ගන්න. ඊළඟට දැන් සක්මන් සක්මන් භාවනාවේදීත් පුළුවන් තරම් මේ අරමුණත් එක්ක ඉන්න පටන් ගන්න දැන්. ඒ කියන්නේ දැනෙන දේත් එක්ක හොඳට සංසුම් මනසකින් ඉන්න ඉන්න පටන් ගන්න. මේ සක්මන් භාවනාවේදී මොනවාද සාමාන්‍යයෙන් දැනුනේ? සක්මන් භාවනාවේ ඇත්තෙම හිත සමාධිගත වෙනවා. හහහ. ඊට වැඩි දෙයක් මම නැවත හිතන්න ගියේ නැහැ. හිත සමාධිගත වෙන්නේ මොනවා බලද්දිද? සාමාන්‍යයෙන් දැන් මම බොහෝ දුරට කරන්නේ ඇත්තෙම ස්වාමීන් වහන්සේ මේ සම්මා මේ සක්මන් භාවනාව මම කරන්නේ. ඔව්. ඔසවනවා ඉදිරියට ගෙනියනවා තබනවා කියන අදහස තමයි හිතේ තියාගෙන තමයි මම කරන්නේ. නිතරම කරන්නේ. ඒක අනිත් එක වම දකුණ. වශයෙන් තමයි මම කරන්නේ. හරි. එතකොට වම කියලා කියනවද? නෑ නෑ කියන්නේ සිතින් හිතාගෙන තමයි යන්නේ. ඔව් ඒක තමයි. මම කියන්නේ කටින් කියනව නෙමෙයි. වචනේ මුකුත් කියන්නේ. ඔව් ඒක තමයි. කටින් කියනව නෙමෙයි. දැන් උතන අර මෙනෙහි කරනවා කියන්නේ හිතින් තමයි කියන්නේ. හිතින් මෙනෙහි කරනවා. හිතින් මෙනෙහි කරනවා. ඔව්. එතකොට වම් පාදයේ වදිනකොට හිතින් මෙනෙහි කරනවා. ඔන්න වමයි වැදුනේ. වම් වැදුනේ කියලා. ඊට පස්සේ ඔය කටයුත්ත හොඳට කරන්න පුළුවන්. කරින් හොඳට කරන්න පුළුවන්. පුළුවන්. එතකොට ඒ වෙලාවේ හිත පිට යනවා අඩුයි. නෑ අඩු යන්නෙම නෑ. හොඳයි. යන්නෙම නෑ. එහෙමනම් දැන් බලන්න අර වම දකුණ කියන්නේ නැතුව දැන් කරගන්න පුළුවන්ද කියලා. ඒ පුළුවන් කරන්න. හොඳයි. දැන් ඒ தත්තට යන්න. ආයි දැන් වම දකුණ කියන්න ඕනේ නැහැ. වම් පාදයේ පොළවේ වදිනවා. හොඳට දැනීමත් එක්ක ඉන්නවා. ආයි දකුණ වදිනවා ඒකත් එක්ක ඉන්නවා. දැන් මේ දැනීම් වල දැන් තම අපිට මුලින් දැනෙන්නේ මේ ප්‍රකට එක ලක්ෂණයක් විතරයි. අපි හිතමු තද ගතියක් විතරයි අහුවෙන්නේ. නමුත් මෙතන තද ගතියට අමතරව තව ලක්ෂණ තියෙනවා. අන්න ඒවා බලන්න දැන් උත්සාහත් වෙන්න. අන්න ඔය හරහා තමයි තව තව හිතේ සම්පජඤ්ඤය වර්ධනය වෙනවා, සතිය තව තීව්‍ර වෙනවා, තියුණු වෙනවා, ඔය පැත්තක් වර්ධනය වෙනවා. ඒ නිසා ඒ සඳහා උත්සාහත් වෙන්න දැන්. මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. පාදයක් පොළවේ වදිනවා වදිනකොට බලනවා තව මොනවද මෙතන තියෙන්නේ මට අහු නොවෙච්ච යම් යම් ලක්ෂණ තියෙනවද මෙතන අපි අර ඊයේ කතා කරේ ධාතු ලක්ෂණ රාශියක් ගැන ලක්ෂණ 12ක් විතර ගැන. අන්න ඒ වගේ අලුත් දේවල් මොනවාද මට අලුත්ෙන් හඳුනා ගන්න පුළුවන් මොනවාද. හැබැයි මේ හඳුනා ගනිද්දි හිතින් කියවන්න අවශ්‍ය නැහැ. දැන් අපි හිතින් කියවනවා කියන්නේ අපි නිකන් පොත්වල තීච්ච දේවල් මතක් කරගන්න හැදීමක් ඒ මොකක්වත් නැහැ මෙතන. හරි සංසුම් මනසකින් තව මොනවාද මට මෙතන දැනගන්න පුළුවන් කියලා බලන්නයි තියෙන්නේ. අන්න ඒ ඒ විදිහට හොඳට මේ 13 ලක්ෂණ ටික මතු කරගනිමින් හඳුනා ගනිමින් යන්න උත්සාහත් වෙන්න සක්මනේදී. ඊට ඒකම තව ඒ හරහාම දැන් මහත්යග ඔය හැදිලා එන සමාධි ගතියක් තව වර්ධනය වෙවි. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි එහෙනම් අදට අදට ධර්ම සාකච්ඡා අපි මෙතනින් එහෙනම් સમાප්ත කරමු. සිනු දෙනාම එහෙනම් මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහත් වෙන්න තම තමන් කරගෙන යන භවනා කටයුතු වල පුළුවන් තරම් නිශ්ශබ්දව තමන් වෙතටම නැඹුරු වෙලා මේ කටයුත්ත කිරීම සඳහා උත්සාහත් වෙන්න. ඇත්තනම් මේ ලැබෙන අවස්ථාව බොහොම මහඟු අවස්ථාවක්. ඒ කියන්නේ අපිට දවස් 10ක් පුරා හොඳට මේ අපි වෙනුවෙන් ගත කරන්න, තමන් වෙනුවෙන් ගත කරන්න, තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ගත කරන්න හැමරිම කලාතුරකින් තමයි අපිට අවස්ථාවක් ලැබෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී අපි අනවශ්‍ය දේවල් ගැන කල්පනා කර කර, gedara ගැන කල්පනා කර කර, වැඩ කරන දේවල්, වැඩ කරන තැන් ගැන කල්පනා කර කර, ඉදිරි කරන්න තියෙන දේවල් ගැන කල්පනා කර කර කාලය ගත කරන්න එපා. මේ වෙනකොට දැන් සම්පූර්ණයෙන් දැන් අපි මේ වෙන අපේම ආධ්‍යාත්මික දියුණුව සඳහා අපි මේ කැපවෙච්ච අවස්ථාවක් කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ නිසා මේ කාලය උපරිම වශයෙන් තමන් එක්ක ඉන්න බලන්න. හොඳට අපි දැන් වඩන භාවනාව දියුණු සඳහා අපි බාහිර අනිත් කටයුතු වලදීත් උදව් කරන්න ඕනේ. එහෙම නැතුව අපි අනිත් කටයුතු වලදී ඔහේ හිතට යන්න ඉඩ හැරලා මේ දේ කරන්න අමාරුයි. ඒ නිසා පුළුවන් තරම් අනිත් කටයුතු වලදීත් සතිය දියුණු කරන්න. වර්තමානයේ ඉන්න. කනකොට බොනකොටත් ඒ දේත් එක්ක ඉන්න උත්සාහත් වෙන්න. ඊළඟට වැසිකිලි කැසිකිලි කරනකොටත් ඒ දේත් එක්ක ඉන්න බලන්න. ඊළඟට අපි හිතමු එහාට මෙහාට යනකොට ඒ දේත් එක්ක ඉන්න බලන්න. මේ විදිහට පුළුවන් තරම් හිත අනවශ්‍ය කතන්දර ගොතකතා ඉන්න එක වළක්වගෙන පුළුවන් තරම් මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා උත්සාහත් වෙන්න. ඉතින් සියලු දෙනාට මේ සඳහා මේ අවස්ථාව සැලසේවා. ඉතින් අද දිනේත් අපි සියලු දෙනා එකතු වෙලා මේ විදිහට උතුම් වූ සීලයක් සමාදන් වෙලා අපි තුල මේ උතුම් වූ ගුණධම් දියුණු කර ගැනීම සඳහා උත්සාහත් වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම්තා අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.